මන කියන මේ අය ආධ්‍යාත්මික ආයතන වශයෙන් නැත්නම් ආධ්‍යාත්මික ඉන්ද්‍රිය වශයෙන් අපි සම්බන්ධ වෙනවා ආධ්‍යාත්මික ලෝකය. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ හය ලෝකයේ බාහිර පැත්තටයි කියන කොටසයි තියෙනවා. මේන් තොරව ලෝකයක් පනවන්න බැහැ. පනවන්න දෙයක් නැහැ. ඇස කන දිව නාසය ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ තුල තමයි යම් දවසක ලෝකයක් පනවනවා නම් පනවනවා ලෝකය කියන්නේ මොකද්ද කියලා කර අහපුවාම අතකය දිව රාජේ ශරීරයේ මන ලෝකයයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ලෝකයයි කිව්වත් මෙතන ලෝකේ තේරුම් ගත්තේ නැහැ ආර්ය විනී ලෝකේ තෝරා ගන්න ඕනේ භෞතික ලෝකේ නෑ ලෝකය නෑ හැමදේම කතා කරන භෞතික ලෝකයේ අයිති දේ තමයි ඔය කියන්නේ. මේ ආර්ය විනය නැන මේ බුද්ධ ශාසනයේ ලෝකය කියන්නේ මොකද්ද? ඔය ඇසකන දිවනාසයේ ශරීරයේ මන කියන මේවාට ඇති වෙන ඇත්ත තේරුම් ගන්න බැරි නිසා හරි වටිනා දේවල් කියලා හිතලා යම් චන්දරාගයෙන් බැඳීමක් ඇති වෙනවා. හරි වටිනා දෙයක් කියන හැඟීමක් ඇති වෙලා හරි වටිනවා ඒක පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් කොච්චර හොඳද? මෙයා පවස්තන එක කොච්චර වැදගත්ද කියලා මෙන්න මේ මුලා දෘෂ්ටියෙන් හටගත්ත අදහස. ඡන්දයෙන් රාගයෙන් බැඳීමට හේතු වෙන නිසා ඒකට කියනවා ඒ පිළිබඳ තියෙන ඡන්ද රාගය. ඒ වගේම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ඔය අසකන දිවනාසයේ ශාරීරිය මන කියලා අපි ගෝචර වෙන බාහිර වස්තු පිළිබඳව. ඒවා කොච්චර වටිනවද? ඒවා කොච්චර සාරවත්ද? අපිට කොච්චර වැදගත්ද කියලා. මේ පිළිබඳ ඇතිවෙන්නා ඔන්න ඔය දෘෂ්ටියක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා බාහිර ලෝකයේ පිළිබඳ චන්දරාගය. එහෙනම් බාහිර දේ පිළිබඳ චන්දරාගය. මෙන්න මේ අභ්‍යන්තර වස්තු සහ බාහිර වස්තු පිළිබඳ යම් චන්දරාගයක් ඇද්ද මෙන්න මේකට කියනවා ආර්ය විනී ලෝකේ. දැන් ලෝකේ තෝරා ගන්න ඕන. සතර මහා භූතද ලෝක සතර මහා භූතයන් කෙරෙහි බඳුන චන්දරාගයේද ලෝක. මේක පටලවා ගත්තාම ලෝකේ හොයාගන්න බැරුව යනවා. ආර්යවිනේ ලෝකය කියලා කිව්වේ ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ මාර්ගයක් මේ හිත කල කියන දෙකට අයිති වෙන මේ කයත් එක්ක සම්බන්ධ කරලා පනවනවා කියලා පෙන්වුව දෙනක් තියෙනවා. දැන් මේ බුදුරන් වහන්සේ පෙන්වපු ලෝකය නිරෝධ කරන්න පුළුවන් ජීවත් වෙලා ඉන්නේ. හැබැයි ඇස ඇස නිරෝධ කරනවාද කන නිරෝධ කරනවාද දිවනාසය ශරීරයේ කය මන ඒකක්වත් නිරෝධ කරනවාද? අරිහතුන් වහන්සේ දෙවිගේ නැද්ද? අරිහතුන් වහන්සේට රූප පේන්නේ නැද්ද? ශබ්ද ඇහෙන්නේ නැද්ද? ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද? රහ දැනෙන්නේ නැද්ද? ස්පර්ශ දැනෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? හිතට අරමුණු වෙන්නේ නැද්ද? මේ ඔක්කොමත් වෙනවා. හැබැයි අරිහතුන් වහන්සේ ලෝක නිරෝධ කරපු කෙනෙක්. එහෙනම් මොකද්ද ලෝකේ වෙලා තියෙන්නේ? නිරෝධ කරපු හරිය මොකද්ද? අරිහතුන් වහන්සේ නිරෝධ කරපු ලෝකේ මොකද්ද කියලා දැන් ඉතින් හොයාගන්නකොට අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. ඇහැයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි ලෝකෙටයි තියෙනවා. ඒක නම් ලෝකෙ. ගෝචර වෙන රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි, ස්පර්ශයි ධර්මයි නම් ලෝකෙ. ලෝකෙ නිරෝධ කළාට පස්සේ උන්වහන්සේලාගේ ඒවා නැති වෙන්නේ. නම් පරිහත් උන්වහන්සේලා ලෝතුරා බුදුරන් වහන්සේලා ඔක්කොටම ඇහැ කන දිව නාසය ශරීරය මන තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ගෝචර වෙනවා. අඩු වෙලා නැහැ. එහෙනම් නිරෝධ කරපු ලෝකෙ මොකක්ද? අන්න ඒ පිළිබඳ යම් චන්දරාගයක් තියෙනවා මෙන්න මේකයි රෝගේ කිව්වේ. ආරෙවෙනි රෝගේ කියන්නේ ඕකට. ඔන්න ඔය චන්දරාගය නැමැති රෝගේ නැන චන්දරාගය හැදෙනවා. එතන ලෝකේ හරගන්න. අන්න ඒක ලෝක. ඒ චන්දරාගය යලි යලි ඉදිරියට ගෙනියනවා නම් ඒ වස්පල හඹා යනවා නම් යලි යලි ගොඩ නගනවා නම් ලෝක සමුදේ. ඔය ගොඩ නැගීම නතර කරලා දැම්මොත් චන්දරාගය කෙලවර කරලා දැම්මොත් ඇතකන් දිවනාසේ රාගයේ රොඩ වගේ තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. වස්තු ටික තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන වස්තු ටිකක් තියෙනවා පිරුණම් පානක. ඒ වස්තු ටික නෙමෙයි ලෝකෙ තිබෙන්නේ ඒවට බැඳෙන චන්දරාගය. මෙන්න මේ චන්දරාගය තියෙනකන් තමයි ওই පසුපල හඹායන ගමන නවත්තන්න බැරි. ඇට කන දිවනාසය ශරීරයේ කියන ටික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවාට ගෝචර වෙන්නා වස්තු ටික ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ධාතු වර්ගයනේ ඒකේ ගොඩ නැගුණා නම් හතර මහා භූතයන්ගෙන් ගොඩ නැගුණා නම් ඔන්නේ ගොඩ නැගිච්ච ටික විපාකස්කන්ධයකට අයිති. ලෝකේ පස්සේ යනකොට නැන චන්දරාගේ පස්සේ යනකොට ගොඩ නැගෙන හරිය වෙන්නේ. ওই විපාකස්කන්ධය අපිට අයින් කරන්න බෑ. අභිහත්යෙන් පත් වෙනා ලෝකදරා බුද්ධත්වයට පත් වෙනා පිරිනවම් පාන කරන ඔය පෙර ඊට පෙරදී භවෙදී පෙර අද්දවෙදී නම් සංසාර ගමනේ ඉඳන් අරගෙන ආව චන්දරාගය නිසා ගොඩ නැගිච්ච හරියයි වෙන්නේ. ඔක විපාකේ. ඔබ ගොඩ ලැබුවේ මොකෙන්ද? චන්දරාගේ නැමැති කර්මය. කර්මක් හේ කරලා දැම්මම වාසිය මොකද වෙන්නේ? යවි යවි තේ ටික ගොඩනගන්න හේතු වෙච්ච හේතු කාර්කේ ඉවරයි. අන්නේ ලෝකේ නිරෝධ වෙච්ච නිසා කියනවා ලෝක නිරෝධයටපත් වුණා. චන්දරාගෙන් තොර වෙලා නිදහස් වෙලා ජීවත් වෙනවා. පැවැත්ම ගෙනියනවා විභාග පැවැත්ම ගෙනියනවා පිරිනුවන් පෑම හේවත් ත්‍ෘතිය දක්වා. යම් අධ්‍යයනයක් ලබා ගත්තා නම් යම් බැවේ ත්‍ෘතියක් යනවාද යම් ත්‍ෘතියෙන් එහාට. නැවත ප්‍රතිසන්දියක් හට ගන්නවන්ට හේතුුනේ ලෝකේ සමග අර ලෝකෙට අයිති වෙන වස්තු ගොඩනගන්න හේතු වෙච්ච බලය ඉවර නිසා යලි ඉදිරියට වස්තු ගොඩනගන්නේ නැත්නම් ඇහැ ගොඩනගන්නේ කන ගොඩනගන්නේ නාසය ගොඩනගන්නේ දිව ගොඩනගන්නේ කය ගොඩනගන්නේ නගන්නේ මන ගොඩනගන්නේ නැහැ එහෙනම් රූපයක සම්බන්ධය ඉවරයි ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයක සම්බන්ධය ඉවරයි එහෙනම් විපාක ලෝකෙත් එකලා විපාකයත් එක සම්බන්ධය ඉවරයි මොකද චන්දරාගී නැමැති ලෝකේ අත්තරපු නිසා නිරෝධ කරපු නිසා. මෙන්න මේ ටික අපි තේරුම් ගත්තාම අපි දැනගන්නවා. මේ ඇස කන දිවනාසය ශරීරයේ මන කියන මේ ටිකයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ওই ටිකයි එකතු වෙලා. ඔය පස්සේ හඹා යනකොට හරගන්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස ආදී සියලුම ගිනිගොඩ. තියෙන්නේ ওই ටිකත් එක්ක. ওই ටික අහක් කරනකම් ඔය ගිනිගොඩේ සාමුලින් නිවෙන්න බෑ. ගින්න දිවෙනවා දර දාන තරමට කුලක හැමන තරමට අවශ්‍යයකට අවශ්‍ය දේවල් එකතු කරන තරමට දිවිච්ච ගිනිගොඩ ඇවිදිනවා. පැයකට ඉතලා ගිනි ඇවිච්ච ලොලු ටික පැයකට ඉතලා දිවිච්ච එවැනි සිද්ධ වුණා. පැයකට පස්සේ ඇවිදින ගින්න දකින්න හැමෙන්නේ ඊට පස්සේ තිබිච්ච දාපු ඒවා. යම් දවසක අලුතෙන් දාන කුණු රොඩු අලුතෙන් දාන දර ඉන්ධන දැම්මේ නැතුව නතර කරනවා. තිබිච්ච දේ තියෙනකන් ඇවිල්ලා යයි. ඊට පස්සේ ඇවිලින් දේවල් නැති නිසා ගින්න නිවිල යනවා. මෙන්න මේක තමයි අරියක් ඵලයෙන් සිද්ධ කරන්නේ. අලුතෙන් දරදාන එක නවත්තනවා. අලුතෙන් තෙල් එකතු කරන එක නවත්තනවා. අලුතෙන් හුලන් දෙන එක නවත්තනවා. තිබිච්ච හැටි තියෙන හැටියට පස් වෙලාට හරිනවා. දැන් මෙතන පාස බීබීගෙන උත්තර කරන හම්බුනා. ඉතින්ලාමත් එකක් අපිට දුන්නා කීනම් පුරාණම් නවන්නති සම්භවම් කියනකොට පුරාණයේ ගෙවිච්ච කොහොමද ෂෙයා කරන්නේ කියන කතාව. දැන් පුරාණයේ කිව්වේ ඒකෝමත් එක කාලයක අර ඉස්සර කාලේ කිව්ව එක නෙමෙයි මේ පුරාණේ කිව්වේ. ඒ ලෝක සම්මත කතාව. ඔන්න ඒකෝමත් එක කාලේ කියන්නේ පටන් ගන්නවා තියෙන්නේ. ඒ පුරාණේ නෙමෙයි මේ කියන්නේ. පුරාණ කියන වචනේ අර්ථය නිරුක්තියෙන් ගන්න ඕනේ පද නිරුක්තියෙන්. ආන පුරනවා පුර ආන පුරාණ වෙන ආන කියන්නේ ආහාරය පුර කියන්නේ පුරවන ආහාරය පුරවන එක පුර ආන පුරාණ ඉස්සර කාලේ කියන්නේ ලෝක සම්මත කතාව ආර්ය විනය අර්ථය මොකද්ද සසර ගමනට අවශ්‍ය වෙන ආහාර මොනවද කබලින්කාර ආහාර ස්පර්ශ ආහාර විඥාන ආහාර මනෝ සංචේතන ආහාර කියලා සසර ගමනට හේතු වෙන ආනෙවත් ආහාර හතරක් තියෙනවා. ඔය ආන පුරෝ පුරෝ තමයි අපි ඉන්නේ පුරාණ කර කර තමයි ඉන්නේ. ආහාර හතරකින් පුරවන. කබලින් කාල ආහාර කියන්නේ කන බොන බත් ගොමු ආදී නෙමෙයි. ඔය රොඩ නෙමෙයි. ඔන්න ඕකර කියනවා නම් ආසාව. ඕවා කාලා කාලා කය ලොකු කරගෙන කය පෙන්නුම් කරගෙන ඉන්න හැල හැල කරගෙන ඉන්න ලස්සන කරගෙන ඉන්න ආස්වාද විඳින්න ඉන්න ඒවෙන් යම් කිසි බලාපොරොත්තුවක් ආසාවක් තියෙනවා. මෙන්න මේකට කියනවා කබලින්කාර. කය බලින්කාර කරනවා. කය බලන්න හොඳට බුම්බගත්ත බැලුමක් කරගන්න හදනවා. මෙන්න මේකට ආහාර ගන්න පුද්ගලයා කබලින්කාර ආහාර ගන්නවා. බඩගින්න යන්නයි ක්ලාන්ත කරගෙන යන්නයි ආහාර ගන්න පුද්ගලයා කය පින්නුම් කරන්න කය ලුම් කරන්න ආහාර ගන්න කෙනෙක් නෙමෙයි. හැඩවැඩ වෙන්න ආහාර ගන්න කෙනෙක් නෙමෙයි. හැඩවැඩ වෙන්න කය හදා ගන්න හැඩවැඩ වෙලා ඒකෙන් කාම සම්පත් විඳින්න කාම භෝගී වෙන්න ඒකට අවශ්‍ය කරන ඒ தත්ත්වය ලබා ගන්න ওই જાතිය මේ ලෝක ප්‍රවැත්මට අවශ්‍ය කරන රස විදිහට මේ කය හදා ගන්න බුද්ධියයි කබලින්කාර ආහාරය උත්පේදිනවා කියන්නේ. කන බොන ආහාර කබලින්කාර ආහාර කියවට හරියන්නේ නැහැ. කබලින්කාර ආහාර මේ සසර ගාමට හේතු වෙන එක කියලා බුදු දන්වා හිතේ දේශනා කරනවා. කබලින්කාර ආහාර නිරෝධ කළොත් සසර ගාමන නවතිනවා කියලා දේශනා කරනවා. නෑ කබලින්කාර ආහාර නිරෝධ කරන්න කියලා බුදු දන්වා හිතේ දේශනා කරනවා. කන බොන ආහාර නැති කරන්න කිව්වා. අනුන්ට කඩ ඕල් එපා කියලා උන්වහන්සේ කාලා බීලා ඉන්නවා. අනුන්ට කියනවා මෙන්න නැති කරන්නේ. උන්වහන්සේ නැති කරේ නෑ. උන්වහන්සේ පෙන්නනවා සමහර දාට මම මේ වාතයේ මොළ විතර දාපත් බලනවා. මදි වුණොත් බැරි පුළා තරම බලනවා. මම ටිකක් කන කෙනෙක් කියලා කියන්නේ කොහොමද? මම පොඩ්ඩක් කන කෙනෙක් කියලා කවුරු හරි මට පැහැදිලි දෙනවා නම් එහෙම ඒක ඔවුන්ගේ මුලාවක් කියලා වෙන්නේ. හැබැයි බුදුරණන් වහන්සේ කබලින් කාආහාර බිඳු මාත්‍රයක් වළඳන්නේ නැහැ. නැ කබලිකාර ආහාරය උනේ මොකෙන්ද ආහාරය? රස පිළිස අසීමිත බලපුරවා ගන්න හැඩ වැඩ වෙන්න කෑදරකමට ලස්සන වෙන්න ඕවාදී වශයෙන් මේ ආස්වාදයේ තරහ මේ සඳහා ආහාර ගන්න ක්‍රමයක් මිනිසුගේ තියෙනවා. මොනවා හරි දැක ගමන් දිනුම් පාර ඇහැ ගහගෙන බලගින්නද? කඩුමාලුව තියෙනවා මස් මාංශ තියෙනවා ඇහැ ගහගෙන බලා ඉන්නවා මොකද? සුවඳක් දෙනවා. ඉන්නේ ඉවල්ලාලා බලා ඉන්නේ කොවිලෙමේ ගිල දාන්නේ මොකද? හය පාසන් නෙමෙයි කෑදරකමට. ඔන්න කෑදරකමට කන ආහාරය කබලිකාර ආහාරය. ආහාරය පිළිබඳ කෑදරකමක් ඇද්ද? කෑදරකම නිසා කබලිකාර ආහාර වෙනවා. කෑදරකම අතරින් දාන කබලිකාර ආහාර ඉවරයි. ආහාරය ඉතුරු. කය වාතන වල ආහාරය ඉතුරු. ඒක කබලිකාර ආහාරය නෙමෙයි. සත කරගන්න හැඩ වැඩ වෙන්නේ ලස්සන වෙන්නේ මේ කර ගන්නා වූ දේවල් තියෙනවා. ඔන්න ඔය හැටි කබලිකාර ආහාර වලට වැටෙනවා. කන බොන ආහාරයෙන් කබලිකාර ආහාර වෙන්නේ ඔන්න ඕකේ. එහෙනම් වැඩක් නැති හරයක් නැති ලෝකේ පැවැත්මේ ආස්වාද පස්සේ යන්න මං කන්නේ බොන්නේ මොකද? ඒවා ඒ රස බලන්න කන්නේ බොන්නේ මොකද? ආස්වාද පස්සේ පංචකාම ආස්වාදයන් ගොඩනගන්නේ ඒ සඳහා නම් මං කන්නේ බොන්නේ. ඒක හරයක් නැති අසාර වැඩ පිළිලක් මේ අසාර පැවැත්මල ඇතුළත රමන ඡන්දේ හාගේ හා ආහාරයේ ඡන්දරාගේ බැඳීමෙන් හට ගන්නා වූ දෙයක් කියලා දැනගත්තා. මට නම් මේ ඡන්දරාගේ සහගත හතර පැවැත්මට හේතු වෙන ඒ ටික ඕනේ නැහැ. හැබැයි බඩ කියනහම ආහාරයක් ඕනේ නැහැ. විපාකයේ වතුර ටිකක් බොන්න ඉපේ. මේ කය පවතිනවා මැරෙනකම්. එතකන් ශ්‍රාන්ත කරගෙන නැතුව බඩ කිනි වේදනාවක් නැතුව ඒ සඳහා ඉන්න ආහාරයක් අවශ්‍යයි. මගේ බලාපොරොත්තු ඔච්චරයි. ඔය විදිහට මගේ බලාපොරොත්තුවක් නැහැ කිය යම් තාසක තීරණය කරගත්තාද? කබලිකාර ආහාර නිරෝධය ඉදා. මෙන්න ආහාර නිරෝධය. බුදුරන් වහන්සේ දේශනා කරන කබලිකාර ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා කියන්නේ. එකම ආහාර නිරෝධයෙන් නිවන් දකින්න පුළුවන් කියලා. හැබැයි බඩගින්නේ හිටියත් නිවන් දකින්න බෑ. ආහාර නොගෙන හිටියත් නිවන් දකින්න බෑ. ඉතින් අපි දැකන්නේ කබලින්කාර ආහාර හඳුනාගෙන නැහැ. කබලින්කාර ආහාර කිව්ව ගමන් මොකද කරන්නේ? විස්තර කරගන්න විග්‍රහ කරගන්න දන්නේ නැතිව කනබන රොඩු ටික කබලින්කාර ආහාර කියලා අරන් ඉන්නවා. කබලින්කාර ආහාර උනේ මොකක් නිසාද? ඡන්ද රාගයෙන් ආහාරයට කෑදර කරමින් බැඳුනහම ඇතිවෙනා වූ මානසිකත්වය තමයි ඒ මානසිකත්වයෙන් ගන්නකොට තමයි කබලිකාර ආහාර ගන්නවා වෙන්නේ. අන්නේ මුලා මානසිකත්වයේ කෙලවර වුණාට පස්සේ රහ බලන්නවත් වැඩි බලපුම්බ ගන්නවත් ඇගපුම්බ ගන්නවත් කන කිරිතක් නැහැ. ශාන්ත කරගිලි දුරු කරගන්න බලි නිවේදනා නැති කරගන්න පහසු විහෙමේට අවශ්‍ය මට්ටමට ඒ සඳහා ආහාර ඉල්ල ගන්න මොනවා හරි ලැබිච්ච දේ. ඒ පස්සේ හඹා යන ආසාන් පස්සේ රසයන් පස්සේ හඹා යන බලාපොරොත්තු නැහැ. ආහාරය පිළිබඳ මෙන්න මේ විජුකම කෑදරකම අත්හැරලා දාගන්න පුළුවන් වුණා නම් කවදා හරි. කබලින්කාර ආහාරයෙන් නිරෝධ කරගන්න පුළුවන්. එහෙනම් පංචකාමීදම ගොඩනගින්න පළවෙනි එක තමයි කෑදරකමර කණේ. කෑදරකම කෑම නැති වුණොත් පංචකාමීද සම්බන්ධ සියල්ලම ඉවරයි. ආහාරය ගන්න ගිහින් බලපුවාම බැලු බැලුවල ලස්සන නැත්නම් එහෙම ඒ ආහාරය ප්‍රිය නැති කරගන්න. අන ප්‍රිය සහගත ආහාරය ගන්න ගියාම හදාගන්න සලාද කුල ටිකක් අරගෙන අරෙන් එන්න මෙහෙන් එන්න මල වාගේ හැදුවා. ඉතින් එක එක විදිහට හදලා ඉවලා සලාද ටික හදලා හදලා තියෙනවා මල් වත් කියලා. මොකද? ලස්සන කරගලාමට ඒක රහස වෙනවා. පාට කරනවා. මොකද පාට කරන්නේ? ලස්සනක් තියෙන්න ඕනේ කෑම. ලස්සන කෑම මේසය. හරිය ආසයි ඔබට. එහෙනම් මනවදන් රූපයක් ආහාරයෙන් ගන්න පටන් ගන්න බලමු. කනකොට ජර බල බල එහෙම හැපෙනවා නම් එහෙම හරි සන්තෝෂයි. හරි ලහයි. සද්ද නැහැ නම් ලහයි. කබලම් පොවලම් එහෙම කඳ වෙයි. හංක දේවාගෙන නම් එහෙම කැමති නෑ ඒක. ගන්නකොටම කරකර ගන්නවා නම් එහෙම හරි ලහයි. අර පුංචි ළමයින් හරි කැමති නිකම්ම රබර් එක වගේ වැඩි කරකර ගාලා කන් තියෙනවා ඒකේ යාදි තියෙන අලුතෙන් හදුව කෑම පුංචි ළමයා හරිය කැමති අර පුංචි ගුලි වාගයක් තියනවාද? දරක් කාලා හැදෙනවා අපරමුණ. හරියට. ඕක විතරක් නෙමෙයි බලන්න මොකද කන්නේ. පුරා කරකර ගන්න හැදී හරියට. ඇටකන් බලාගෙන බුදු කුරේ කන ගැටි ගන්නනේ. කරකර ගන්න හැදී ආසාවක්. පපලන් කන්නේ පොඟකුව කන්න උ කැමති. ඌත් කන්නේ කරකර ගන්නවා. මෙන්න මේ වගේ ගති ලක්ෂණයක් තියෙනවා මිනිස්සෙ ඉඳලා. ඒක වැදිලා තියනවා නම් කටට අල්ලා හපනකොට ජර බල ගන්න සද්ද එනවා නම් එහෙම හරි ආසයි. සද්දයක් වැදිලා තියෙන ආහාරෙත් එක. ඒ වගේම ආහාරය සුවඳවත් කරනවා. සුවඳ නැත්නම් ඒක ප්‍රියමනාපය අඩුයි. එහෙනම් ගන්ධ ආස්වාදයක් උදේනවා. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද. අනික තමයි දිවට දැනෙන ලුණු වැඹුළු එකට ගැනෙන රසේ. රස ආස්වාද. කටට මුරුදු වල හැබෙනවනේ ඒකෙත් යම් ක්‍රමයක් තියෙනවා රසයට අමතරව හතර හැපෙන ආකාරය දැනෙන ආකාරය. ඒක ස්පර්ශයේ දැනෙන ආකාරය. ඒකත් ඊට ගැලපෙනවා නම් පොට්ටබ්බාස්වාදයත් ඒකේ තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම ආස්වාදයේම ගැඹෙලා තියෙනවා. ඒකෙන් සකස් වෙච්ච එක තමයි ප්‍රියමනාප මනවලන ආහාරය වුනේ. ඔන්න ලෝක සත්‍ය ඔය ටිකෙන් ආහාරය තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද පංචකාමයේ විද විදා භුක්ති විඳින්න තමයි ආහාරය බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේකෙන් තමයි කබලිකාර ආහාරයක් වෙන්නේ. කය පවත්තන්න ඔය ප්‍රශ්නේ එකක්වත් නෑ. ඔය එකක්වත් නැතුවට කමක් නෑ. කයේ පැවැත්මට ආහාරයක් ගන්නකොට කය පවතිනවා නම් ඒකට පෝෂණය වෙනවා නම් ඉතින් ඒ ටික විපාකේ ඇතිවෙනවා නම් බඩගින්නේ ඇතිවෙනවා නම් ඇඟට පානින ගෑමක් නම් හොඳටම ඇති. අරියතුන් වහන්සේගේ ඉලවායෝ නොච්චරයි. කොයි විදිහට බලාපොරොත්තු වෙන්නේ නැති නිසා රිහතුන් වහන්සේ කවලීකාර ආහාර නිරෝධ කරා. කනබෝණියා විරෝධ කළේ නැහැ. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා විගාල භෝජනේ හොයාගන්න බැරුව මේක. මොකද කලින් කාලේ මෙයාට අර්ථ ලියන්න ගිහිල්ලා අර්ථ කතා ලියනකොට ගැඹුරු අර්ථය හැඟවිලා ගියා ලෝක සම්මත අර්ථ ලියුවා. ඔන්න ඔය පංචකාමයේ ඉස්මතු කරන ජාතිය ආහාරය භෝජනය කවුරු හරි ගන්නවා නම් ඔන්න ඕකල කියනවා විකාල භෝජනය. විග කියන වචනේ වෙන්නන්නේ. යම් කිසි දෙයක් සමාත්ත අරගෙන සමාතේ බඳවා ගන්න බඳවා ගන්න අදහස. විකට ආලය කරනවා නම් කියනවා විකාලේ විකට වැඩ හරි ආසයි බල බලයි. විකට කතා අහන්න හරි ආසයි. විකට ආලය කරන්නේ මොනවද? ඕවා තමයි විකාල. විකාර කරන නිසා කියනවා විකාරය. පහු කාලයක් යනකොට සම්මතියක් ගොඩනගා ගත්තා දවස් 12 පැන්න ගමන් විකට ආලේපන එක නෙමෙයි ඒකයි විකාර වෙන්නේ. අපා විකාර භෝජනේ වෙලදෝ අපා යන්න වෙනවා. දවස් 12 පැන්න කෑවොත් අපා යන්න වෙන්නේ. නැත්නම් කාමයේ බැඳලා කාමයේ පස්සේ යන්න වෙන්නේ. පංචකාමයේ බැඳලා ආහාර ගන්නවා. හිතලා බලන්න යථාර්ථය. සීලෝණි පච්චත්තම් වේදබ්බෝ විඤ්ඤු ඥානවන්තයෝ ඉතින් පත්‍යස කරනවා ඥානින් දැකලා. පංචකාම ආස්වාදයට හේතුකාරක වෙන එක යටි යටි ගොඩනගනවා ඒ පස්සේ හඹා යන විදිහට ආහාර ගත්තොත් ඔහුට ඒක අත්හරින්න පුළුවන්. ඒ පස්සේ අනේක නතර වෙයිද මානසිකත්වය වෙනස් වෙයි නැත්නම් යටි යටි ගොඩ නැගී. පංචකාම ආස්වාදයේ නිසා යටි යටි මානසිකත්වයක් ඉදිරියට ගොඩ නැගෙනවා නම් යටි යටි කන්න ඕනේ යටි යටි තී ආස්වාදී ලබන්න ඕනේ කියලා. අන්නේ යටි යටි බලාපොරොත්තු තමයි පුනර්භවයට හේතු වෙන්නේ. සතර ගමනට හේතු වෙන්නේ. මෙන්න මේ ටික තියාගෙන උදේ පාන්දර ඉඳලා නම් දවල් 12ට කේස් ගහකට වෙනස් වෙන කකා හිටියා ප්‍රවිඩ් කෙනා කෑ. විකට ආලය කරපු භෝජනයක් කරා විකාර භෝජනයක් කරා ඉවරයි. උදේ වගේ විකාර භෝජනයක් කරා. හිතලා බලන්න දවල් 12 වෙනකන් නොකා ඉඳලා දවල් 12 වෙනකන් කාලා දවල් 12 පස්සේ නොකා හිටියොත් මිනිහෙකුට නිවන් දකින්න එකක් මොකක්ද එකකින් හම්බ වෙන්නේ. දවල් හරි රෑ හරි උදේ හරි කොයි වෙලේ හරි ඔය පංචකාම රසාස්වාදයේ ගෝචර වෙන පැත්ත හඹා යන්නේ නැතුව මේ කය පාතන්ද ආහාරයක් ගන්න කියලා ගත්ත කෙනාට චන්දරාගය ගොඩ නැගෙනවද ආහාරය නිසා සතර කාමට හේතු වෙන නවදින්නේ කුමක් කළොත් චන්දරාගය යමකින් ගොඩ නැගෙනවා නම් ඒ පස්පස හඹා යාම යම් දවසක නැවතුණා නම් සතර ගමන නැති වෙන්නේ අන්න ඒකේ පැයක් කනවා පැයක් නොකා ඉන්නවා පැයක් කනවා පැයක් වතුර බොන්නේ නැති වෙන ඔය යටි එකක් අරගලොත් එහෙම හම්බ වෙන්නේ සතර ගමන සතර ගමන ඒවා වද. වදකින් නිවන් දකින්න බෑ. ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා හිතන්න. මෙන්න කාමයේ හේතුව. මෙන්න මෙන්න පංචකාමයේ හේතුව. මෙන්න පංචකාමයේ වැඩෙන උපකරණ. මෙන්න වැඩෙන හැටි. මේක අත්‍යවශ්‍ය පංචකාම නිරෝධය. එහෙනම් පංචකාම නිරෝධ නම් පැවැත්මට හේතු ඉතන නැහැ. ඕක දැනගත්තා නම් මෙතනදී පාන මුලකට උත්තර වෙනවා කියන්නේ. ඔය දේශනාව. ඇහැ හටගන්නේ මොකද හතරේදී? රූපකාමයේ මුල් කරගත්තාම රූපකාමයේ අග්‍ර කරගත්තාම රූප බලන්න මට ඕන ඇලි ඇලි තෝරන කිව්වොත් මොකෙන්ද රූප බලන්නේ මොනවද ඒකට ඕන උපකාර ඇහැ ඕනේ බාහිර රූපේ ඕනේ අත්හරින්න බෑ දෙක මානසිකත්වයේ ඇහැට ඇහැකට වැදිනා රූපයකට වැදිනා ඇහැ නැමැති වස්තුවකට රූප නැමැති දෙයකට බැඳුනහම ඇහැ නැමැති වස්තුවේ ඇලි ඇලි ගොඩනගන්න හේතු වෙන මානසිකත්වයේ ගොඩනගනවා රූපයන් පසු වන හබායන මානසිකත්වයේ ගොඩනගනවා. ලෝකෙ මිදෙන්නත් බෑ, එහෙම මිදෙන්නත් බෑ. ඔන්න පසු එහැ හට ගන්න රූපයන් ඇසුරු ගන්න හේතුව. මනවදන සද්දේ හරි මිහිරි හරි හොඳයි කියලා යටි යටිත් මට මේ පසු වල අහන්න දැන්නම් කියලා ඔයා මානසිකත්වයේ තියෙනවා. අන්න ශබ්ද කාමී පස්සේ හබායන මානසිකත්වයේ චන්දරාගය. කන පිළිබඳ චන්දරාගය. ඔන්න ඔය චන්දරාගයේ තියෙන තාකල් මොකද වෙන්නේ? ඕකට කනක් ඕනේ. අහන්න ශබ්දයක් බාහිරින් ඕනේ. ওই දෙකට පිළිව මානසික අධ්‍යයනකින් ඉවර වෙන්නේ නැහැ ගොඩ නැගෙනවා ඒ විදියට. එහෙනම් උඩ කවේ හරි මේ කන නැන්නා යලි කරා ගොඩ නැගෙන්න යම් පැත්තක ඒකට ගෝචරන ශබ්ද තියනවාද ඒ පැත්ත අත්තරන තේ පැත්ත ඇදිලා බෙදලා ඉන්න. ඒ පැත්තට ගෝචර වෙලා ඒ පැත්ත ගොඩ නැගෙන්න අපි ඉතුරු වෙනවා. නැ කන සහ ශබ්දයේ දෙකෙන් මිනිස් ශබ්දයෙන් නම් ආශා කළේ. මිනිස් ශබ්දේන පරිසරයෙන් ඔහුට මිදෙන්න බැහැ. මිනිස් ශබ්දේ ලබන කනට නම් ආශා කළේ මිනිස් කණෙන් ඔහුට විඳින්න බෑ. අන්නේ ආසා කිරීම නිසා ගොඩ වෙච්ච ශක්තිය එදගෙන චන්දරාගේ ගොඩනගෙන කර්ම ශක්තිය. සද්දේ ඇහිමල මතු හඹාගෙන යන කර්ම ශක්තිය නෝකයි. මෙන්න මේක වතු වුණා නම් මොකද වෙන්නේ? අන්නේ ශක්තිය මතු වෙලා එනවා. ඉතින් අපි දකින්න ඕනේ මේ විදිහට රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම කියන මේ පහම මුල් කරගෙන ඕවෙන් ගත් ඒවා යලි යලි හිත හිත ධර්මකාමයන් මතු කරනවා හිතේ. මනසේ මතු කරනවා. මෙන්න මේ කාමයේ වැදුනහම චන්දරාගයෙන් යුක්ත වුණා කියන්නේ නෝකයි. ඒ චන්දරාගය දරගන්න ක්‍රමය මොකද්ද? යලි යලිත් මට බලන් දැත්නා. මේ මේ වගේ දේවල්. මේ මේ ශබ්ද යලි යලිත් අහන් දැත්නා. මෙබඳු මෙබඳු ගන්ධයේ වැලි යලි ආග්‍රහණය කරන්න ඇත්නම් මෙබඳු මෙබඳු රසයේ වැලි යලි භුක්ති විඳින්න ඇත්නම් මෙබඳු මෙබඳු ආකාර පහස යලි යලි කයින් ගන්න ඇත්නම් අනේ මට ඕවා ගැන හිත හිතා ඉන්න ඇත්නම් ඔන්න ඔය කියන හය තියෙන තාක්කල් ඉන්ද්‍රිය හය පිළිබඳව චන්දරාගයේ මිදිලා නැහැ මෙන්න මේකට කියනවා සතර පැවැත්මට හේතු වෙන මානසිකත්වය ඒ පැවැත්මට හේතු වෙන මානසිකත්වයේ මතු මතුත් මට මෙබඳු දේ බලන් දැක්නා ලබන් දැක්නා කියන මේ මානසිකත්වයේ නිසා මතු මතුත් ගොඩනගන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය ගොඩනගනවා. මෙන්න මේ ගොඩනගන කර්ම ශක්තිය තමයි සසර ගමනක් හදාගෙන ඉන්න ඇතකන දිවනාගේ ශරීරයේ මතු උපද්දන්නත් ඒ වගේම ඒවට ගෝචරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් පරිසරයක් පහළ වෙලා එබඳු පරිසරය ඇතුළේ ඒ ඇතකන දිවනාගේ ශරීරයේ මනකිනේ කොටසින් මම කියන දෘෂ්ටියෙන් හදාගත ওই ගොඩ පිළිටවාගෙන පරිහරණය කරන්නත් ඇසුරු කරන්නත් හේතු වෙන විදිහ ලෝකයක් ගොඩනැගෙන්නේ. නෑ උතන් ලෝකයේ ඉන්නේ මොකද්ද? ඒ ඒ වස්තුන් පිළිබඳ චන්දරාගය අත්හැරෙන්නේ නැති නිසා ලෝකේ අත්හැරිලා නෑ. මෙන්න මේ කියන ලෝකේ නිසා මොකද වෙන්නේ? ආපෝ තේජෝ වායෝ කරේ කියන හතර මහා භූත අත්හරින්න බෑ. ඒවෙන් හටගත්ත ආධ්‍යාත්මික සහ බාහිර ද්‍රව්‍ය වස්තු කොටස අත්හරින්න බෑ. ඇහැ කියන වස්තුවක්, කන කියන වස්තුවක්, නාසය කියන වස්තුවක්, දිව කියන වස්තුවක්, කය කියන වස්තුවක්, මන කියන වස්තුවක්. ඔය වස්තු හය අත්තර ගන්න බැරුව යනවා. ඔය තමයි යා පිළිනපු වස්තය. පස්තුව කියන්නේ ඒකයි. ඒ වගේම යලි යලි වාස්තු කරන නිසා තියෙනවා වස්තු. වාස්තු කරනවා කියන්නේ. ගෙවෙනකොට ගොඩ නගනවා, ගෙවෙනකොට ගොඩ නගනවා. වාස්තු කරවල ගෙනියනවා. ඉවර වෙන්න දෙන්නේ නැහැ. වාස්තු කර කර හදා හදා ගිනිනකොට වාස්තු වස්තු වෙනවා. ඕකේ තමයි වසන්නේ. ඇතේයි වසනවා, කනේයි වසනවා, නාසයේයි වසනවා, දිවේයි වසනවා, කයේයි වසනවා, මනේයි වසනවා. වසන්න තිබෙන ස්ථානය වාස්තුව වස්තුව. ඔන්න ඇහැ වස්තුවක් උනේ, කන වස්තුවක් උනේ, නාසය වස්තුවක් උනේ, දිව වස්තුවක් උනේ, කය වස්තුවක් උනේ, මන වස්තුවක් උනේ ඔහොමයි. වාස්තු කරගෙන වාසය කරන ස්ථානය කරගෙන පරි පවත්තාගෙන යනකොට ඔකට වස්තු කියනවා. යලි යලි පවත්වා ගන්න තලාවසෙහි තබාගෙන යලි යලි ගොඩනගා ගන්න යලි යලි පිහිදන්න යමක් වුණා මේක වස්තු එක මගේ වස්තු. අන්තිමට මොකද වෙන්නේ? පොඩි එකා වුණා මගේ වස්තුව කියලා ලගන්න ඉඳ ගන්න. ගෑණි මිනිහා මිනිහා ගෑණි වස්තු වස්තු කරගෙන ඉඳ ගන්න. වස්තු අතරින් නැද්ද? වස්තුව තියෙන තාකල් වස්තුවේ චන්දරාගයේ වැඩි ගතිය තාකල් වස්තුවේ මිදෙන්න බැරි නිසා ඒකට ඒකෙන් මිදෙන්න බැහැ. අප්‍රමාණ සතර ගමනේද අරකයි මේකයි අල්ලගෙන ඔයා මගේ වස්තුව මම ඔයාගේ වස්තුව කියලා වස්තු හදාගෙන ඇහැ මගේ වස්තුවක් කන මගේ වස්තුවක් නාසය මගේ වස්තුවක් දිව මගේ වස්තුවක් කය මගේ වස්තුවක් මන මගේ වස්තුවක් කියලා එතනත් වස්තු හදාගෙන වස්තු වලින් මිදෙන්න බෑ වස්තුවේ මිදෙන්න බෑ. ඔය වස්තෙන් අහකට යන්න බෑ. ඒ වස්ත කොහෙද තියෙන්නේ? තිරිසන් වත්තේ තිරිසන් අයියේ. ඒගොල්ලන්ගේ වස්තු තිරිසන් වස්තු. දුගතියේ ඉන්නවෙමු දුගති වස්තු වල ඉන්න. සුගතිය වල ඉන්නවෙමු සුගති වස්තු වල ඉන්න. රූපාවචර ලෝකේ ඉන්නවෙමු රූපාවචර වස්තු වල ඉන්න. අරූපාවචර ලෝකේ ඉන්න අය අරූපාවචර වස්තු වල ඉන්න. ඔක්කොම වස්තු අතර බෙදාට ලෝකේ ඉවරයි ලෝකෝත්තරයි නිවන. වස්තු ඉවරයි. වස්තු භාවිතය ඉවර නම් වස්තු වල තිබිච්ච ජාති දුකක් නැහැ ජරා දුකක් නැහැ ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක දෝමනස උපායාස ආදී එකම ගින්නක්වත් නැහැ වස්තු වේති විච ගින්නේ වෙලයි. වස්තු අතර ගුණා. එහෙනම් ඔන්න ඔය වස්තු අතර ගන්න ඕනේ. ඔන්න ඔය වස්තු යන්තාකා භාවිතා කරනවාද? සියුම්ව හෝ ඝනව හෝ සතර ගමට වස්තු පිටට හේතු වෙනවා. දැන් මේක ඉස්සරහ උදාපහන දිනකදී ඔය කිව්ව උත්තරේ Taman තියෙයි ඔය කාර්යය. දැන් මෙන්න මේක දැක්කට පස්සේ අප්‍රමාණ සංසාරේ පරන් මේ මොහොත දක්වා ආවේ වස්තු පස්සේ වස්තු ගොඩනගෙන ආගා ඇවිදලා මොකද්ද වින්දේ? සැනසුම හොයාගෙන සැනසුමක් නැති වස්තු පස්සේ ආවා. සැනසුම හොයාගෙන ඇවිත් අල්ලගෙන බලනකොට වස්තුවේ මොනවද හම්බ වුනේ? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ওই පිටත් වෙච්ච වස්තුවක් හම්බෙන්නේ නැති නිසා. ඒක වටිනවා කියන තත්ත්වේ ගත මොහොතේ පටන් එන කැඩී විදී වැඩි යනකොට කඩා බිඳ විනාශ වෙන දමනකොට ශෝක දුක, පරිදේව දුක, දුක්ඛ දුක, ඒවා දෝමනස දුක, උපායාස දුක කියන මේවා එකතු වෙනවා. ඕවැන් මහා දුක් ගොඩක් විඳිනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වීම යම් දවසක එනවා මොකද වෙන්නේ? අන්නේ වස්තු යම් තැනක නැද්ද? ඒ සතර මහා භූතයන්ගේ ගොඩ නැගෙනේම යම් තැනක නැද්ද? ඒවට නැමි නැමි ඒවට බැඳි බැඳි තිබෙන මානසිකත්වයේ යම් තැනක නැද්ද? එතන වස්තුත් නැහැ. ගින්නක් ඉවරයි, දුකක් ඉවරයි. අන්න එතන කියනවා සාන්තයි ප්‍රණීතයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කියන ඕකටයි. එහෙනම් මොකක්ද? අත්‍යන්තයේ නිවන. නිවන නිවන හැටියට තේරුම් ගත්තාට පස්සේ දහම් ඇස පහළ වුණා නම් මෙන්න නිවන මෙන්න ලෝකේ කියලා විදිය දැකන දහම් ඇස පහළ වෙලා ත්‍රිපිටකේ ඉගෙනගෙන නෙමෙයි නිවන් දකින්නේ. ඔන්න ඔය ටික තේරුම් අරගෙන. ලෝකේ තෝරා ගන්නවා. ලෝකෙ ගින්නේ නැහැටි තෝරා ගන්නවා. ඒ ගින්නේ නැති දැන ලෝකේ ලෝක අසාරත්වයේ තේරුම් ගන්නකම් ලෝකෙ විදෙන්න බෑ විදෙන්න හිතෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරවන්නා වූ ආදීනව දීකරනවට පේනවා මේක අල්ලගන්න වටින එකක් නෙමෙයි අසාර එකක්. මේ වස්තු අසාරයි. අසාර වස්තු තුලින් ඉන්න දාකල් කවදාවත් සාරත්වයක් හම්බ වෙන්නේ නැහැ. නිවීමක් හම්බ වෙන්නේ නැහැ. යම් දාසක මේවා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර දේවල් කියලා තේරුම් ගත්තට පස්සේ ඕවා පිළිබඳ බලාපොරොත්තු අත්හැරී චන්දරාගේ මිදී ගියා නම් ලෝකෙෙ මිදුණා. ලෝකෙෙ මිදුණා මොකද වෙන්නේ? සතර මහා භූතයන්ගේ හටගත් විපාකස්කන්ධයේ ඉන්නවා. කවදා හරි මැරෙන දවසේ අලෝක සත්‍ය සම්මත කරුවා හැටියට මැරෙන දවසේ එන්න චුටි එනකම්. කවද සිද්ධ වෙන්නේ? නැවත සංදි කරන්න වස්තු වලට ආස්වාදය චන්දරාගය තිබුණේ නැති නිසා පටිසන්ධිය කෙලවරයි. එහෙනම් අර සතර මහා භූතයන් එක්ක තිබිච්ච සම්බන්ධය කෙලවරයි. නාම රූපයක තිබිච්ච සම්බන්ධය දාට ඉවරයි. යම් තැනක නාම රූපියෝ නැද්ද? හතර මහා භූතියෝ නැද්ද? එතන දුකක් නැහැ කෙලවරයි. අන්නේ தත්ත්වයට කියන නිවන කියලා. අන්නේ නිවන තේරුම් ගත්තට පස්සේ දන්නවා දැන් මම නිවන තේරුම නැහැ. ඒ දන් කිව්වේ මොකද්ද? අන්නේ නිවන. ආර්ය වේදන් දකින්නා මිසක් කොතන? වේදන් සම්තන් කියනකොට. අනික දකින්නේ ඕක නෙමෙයි. ඔළුව අත ගන්නකොට කියන්න පුළුවන්. වේදන් සම්තන් වේදන් සම්තන්. ඒක සම්තන් ඒක පිළිද. ලෞකිකත්වයට පොඩි එකක් ඔළුව අත ගන්න උඩට වේදන් සම්තන් වේදන් පිළිද කියන ලෞකිකත්වයෙන් වැටෙනවා. ඒ වගේ අපි ලෝකෙ මේ නිවන තේරුම් අරගත්තේ නැතුව. ඒ වගේ ලෝකේ ආදීනව දැකලා අත්තරන වෙන පැත්තට මනස හිතියේ නැතුව පිහිටන්නේ නැතුව. ඒ නිවන කියන ස්වභාවයේ වර්ණාකම නැනම් නිදහස් භාවය දැකේ නැතුව. මේ මූල දර්ශනේ නැති කෙනෙක් ඒතම් සම්තම් ඒතම් පට්ටක් කියලා මේ බ්‍රහ්මස්ථානේ කොච්චර වැළුවත් වැඩක් නැහැ ගලපින කඳවක් කරනවා වගේ කියෝන. හැන්දාගෙන උදේ රෑ එක හැඳි ගාලා හැඳි ගාලා එක බලපුවාම හැන්ද රහ පොඩ්ඩක්වත් දැකලා නැහැ වාගේ. ඕක බොඳ කරගෙන උදේහර හැරගෙන කියෝ කියෝ විදියට මනස රසය ගන්නෙ නැහැ. යථාර්ථය ගන්න අර්ථය දැකෙන්නේ නැහැ. මේලා බුදුරන් වහන්සේ දේශනා කරා ධම්මෝච යථා ධම්මෝ යථාර්ථෝ කතා පරිපච්චිතබ්බනි පිළිපදින් දිතරන්නේ අර්ථය දැනගෙන ඉන්න ඕන. ওই ධර්මයේ ස්වභාවය දැනගෙන ඉන්න ඕන. එහෙනම් ඉතින්ලාම සෝතාපන්න වෙනවා කියන්නේ ඔන්න ඕකයි. ධර්මය දැනගන්නවා අර්ථය දැනගන්නවා දහම් ඇද පහළ වුණා. අන්නේ ධර්ම දකින්න නිවන කියන්නේ මොකද්ද? අන්න සාන්ත, අන්න ප්‍රණීත. අනේ දැනගත්ත කෙනාට සීකරනවලම ඒදා සංසං කියලා මලක් එනවා. ඒදා කියලා මම නිගමනය කළේ මොකද්ද මම අරගත්ත අදහස මොකද්ද? නාම රූප නැති, වස්තු නැති, සතර මහා භූතයේ අතරක නැද්ද? ඒ සියල්ලම කෙලවර වුණා නම් දුක හදගත හේතු සියල්ලම කෙලවර වුණා නම් අන්නේට තමයි දුක නැත්තේ. අන්න කවදාහරි යම් කෙනෙක් ශාන්ත වුණා ප්‍රණීත වුණා කියන්නේ ඔන්න ඕක තේරුම් අරගෙන චන්දරාගයෙන් මිදුණා නම් එතන පටන් ඔහු අත්දකින්න සාන්තත්වයේ ප්‍රණීතත්වය. රාගගිනි, ද්වේෂගිනි, මොහගිනි නැති වෙනකොට පෙරවර මෙහෙම ගිනි තිබුණා දැන් කොච්චර සාංශද? ඒ ගිනි නෑනේ. ಜಾති පහළ වෙනවා. වටිනවා කියලා හිතාගත්තාම තමයි පහළ වෙච්ච එක වෙනසෙනකොට ගිනි එන්නේ. ජරාවටපත් වෙනකොට ව්‍යාධියටපත් වෙනකොට මරණයටපත් වෙනකොට ගිනි එන්නේ. වටිනාකමක් නෑ කියලා දැනගත්ත ගමන් ඉස්සරහදි විච්ච වටිනවා කියන ඉතාලිතුම කාලේ ජරාවට වැහැරීමට වර්ණයට පත් වෙනකොට යන්නේ. අනේ නැසී ගියා වෙනසී ගියා මා කැමසේ නොබැවුණා වෙච්ච දේක හැටි ගාල් විඳ සෝකයක් පරිදේවයක් තිබුණා දුක් දුම්නා උපායාසයක් තිබුණා දැන් ඒක නැහැ දැනුත් නැතිවීම නැතිවීම නැතිවුන්නේ යථාබෝධය ලැබුවා කියලා නැති වෙන දේ ඒ ආකාරයෙන්ම නැති වෙනවා වෙනසෙන දේ ඒසේ වෙනසෙනවා වැහැරෙන දේ ඒසේ වැහැරෙනවා හැබැයි වටිනා දේ තිබුණා මට වැහැරුණා කියලා දුක් වෙන්නේ වැහැරෙන දේ වැහැරුණා නැහැන දේ නැහුණා කැඩෙන දේ කැඩුණා බින්දෙන දේ බින්දුණා ඒකේ ස්වභාවය ඒකයි මට ඒක වටිනා දෙයක් නෙමෙයි නොදන්න කාලේ අල්ලගත්ත වැඩ පිළිසා ගොඩනැගිච්ච මේ භාගස්කන්ධයේ ඒ නිසා මේ තියෙන්නේ මට දැන් ආයෙ සැරම එකක් මතුවට හදන්න ඕන කමක් නැහැ. නව අන් නැති සම්භව. නව ආහාරය සම්භව කරන්නේ නැහැ. පුරා එදින කීනම් පුරාණ පුරාන් ඡය කරනවා. ආහාරයේ පුරණ එක ආහාරයේ ගොඩනගන එක ඡය කරලා දමනවා. මොනවද ගොඩනගන්නේ? පුරාණ පංචකාමයෝ පුරාණේට ඇති. ඉස්සෙල්ලා ඒවා නෙමෙයි. ඉස්සෙල්ලා ඒවා නැති කරන්නේ. නැති වෙච්ච නැති ඒවා ඉවරයි. එහෙනම් පුරාණේ ඉසේ කරනවා කියලා නම් කියනකොට ඉස්සෙල්ලා ඒවා ඉතින් අපි සේව කරන්නේ දැන් නැහැ හැදිච්ච එක වැරදි කියලා ඉවරයි. එහෙනම් මෙතන පුරාණන් කියව මොකද්ද? පුරා අන් පුරාණන් අන් පුරන ආහාර පුරණ එක. සසර ගමනට ආහාර පුරණ කරනවා. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන ආහාර පුරවනවා නම් ඔන්න ඔක තමයි මේ රෝග සත්‍ය කර කර ඉන්නේ පුරාණම් කර කර ඉන්නේ. ඔන්නේ පුරාණම් කර කර එන බුද්ධලයාගේ ස්වභාවය මොකද අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා තමයි පුරෝ පුරෝ ඉන්නේ. ඔන්නේ වැඩි පිළ ක්ෂේත්‍ර ළමා කියන කේනම් පුරාණ. නවාන් අත්ති සම්භව. නවාන් අත්ති සම්භව. නව ආහාර ගොඩනගන එක ඉවරයි. සම්භාව කරන්නේ. කොහෙවත් ගියේ නැහැ ඉස්සෙල්ලාත් ගියේ නැහැ අතීතයට ගියේ නැහැ අනාගතයට ගියේ නැහැ අතීතයේ ගෙවි ගියා අනාගතේ ආවේ නැහැ ওই දෙකේම නිවන් දකින්න දේව නැහැ එහෙනම් මොකද්ද කරන්නේ යම් යම් මොහොතක අවිද්‍යාවෙන් ගොඩනගනවා නම් ඒ ඒ මොහොත තුළ දුක විඳිනවා ඒ ඒ මොහොත තුළ ගොඩනගනගා පැවැත්ම ගොඩනගනවා පැවැත්ම ගොඩනගන තාක්කල් ඒ තුළ ඉන්න තාක්කල් අතීතයේ පිළිබඳ මානසිකත්වය අත්හැරලා නැහැ බැඳීම අත්හැරලා අනාගතය ගැන බලාපොරොත්තු සාගත මානසිකත්වයක් ඇතිවලා. ਉਹ අතීතයට බැඳිලා අනාගතයට බැඳිලා වර්තමානයේ බැඳිලා ඉන්නවා. එහෙනම් මේ හීන වීණා පුරාණ කිව්වේ ඉස්සෙල්ලා වගේ එක නෙමෙයි. මේ අන්පුරණ වර්තමාන වැඩ පිළිවෙල. ආහාර ගොඩනගෙන වර්තමාන වැඩ පිළිවෙල රහතන් වහන්සේට නෑ. හීනම් පුරාණ. නව අන් පිළිබඳව නව ආහාරය පිළිබඳව බලාපොරොත්තු නෑ. මතු මෙහෙම කෙනෙක් වෙනවා මේ தත්ත්වයටපත් වෙනවා මෙහෙම තත්ත්වයකට ගන්නවා මේ ආස්වාද විඳිනවා මම මෙහෙම කෙනෙක් වෙලා ඉන්නවා ඔය බලාපොරොත්තුව නවහන්නේ ඔකට නිකන් නවහන්න ඒක සම්භව කරන්නේ නැහැ නං අරවා හොඳයි මේවා හොඳයි කියලා ගොඩ ගහලා පුරෝ පුරෝ ඉන්නේ නැහැ පුරාණන් නැහැ නවහන් දෙකම නැහැ මෙන්න මේ නිසා කියන රහතන් වහන්සේගේ විරත් චිත්තා සත්‍යයේ වෙමුණ චිත්තා ඒ හිත රත් කරන්න රාගයෙන් රත් කරන්න බෑ, ද්වේෂයෙන් රත් කරන්න බෑ, මෝහයෙන් රත් කරන්න බෑ විරත්තයි. පවාසර මිදම් විකේ චිත්තං කියන හිත ස්වභාවය තමයි තියෙන උන්වහන්සේගේ ආයතකේ බවස්මි. නැවත වාරයක් නැරි යලි භවයකට නගන්න හේතු වෙන්නා ස්වභාවය ඉවරයි. ඒ කීන බීජයන් කීන බීජයන් වහන්සේ කියන රතනවා. අවිරුද්ධ ඡන්ද. ඔන්න ඡන්ද රාගයෙන් ඒ තන අල්ලගෙන යන ගමන නැහැ. නිබ්බන්ති දීර්ඝායතන කලේ පහන් නිවුණා වගේ නිවිලා යනවා සිවිච්ච තෙල් ටික ඉවරනාට පස්සේ සිරේ පිච්චුණාට පස්සේ යලි යලි තෙල් දැම්මේ නැන්නා යලි යලි සිර දැම්මේ නැන්නා සිවිච්ච එක ගෙවිලා යන්නේ කවද්ද එදාට පහන් නිවුණා වගේ කෙලවරක් නම් පහන වාගේ ප්‍රදීපයෙන් ඉන්නවා <clears throat> මොකද අවිද්‍යා අන්ධකාරය දුරු කරන නිසා ඒ විවාදස්කන්ධයත් ඉතුරු ටික ආලෝකයි පානක් පත්තුකලාවාගේ උන්වහන්සේ බබලනවා අභ්‍යන්තරේ ඒකවත් අල්ලගන්නේ නැහැ මේක තමයි ඉතුරු වෙච්ච චිත්ත ස්වභාවය. පබස වේදනා බික්ක විචිත්ත. පහන වෙලා ආලෝකයේ උපමා කළෙත් ඒකයි. නිවෙනකම් පහන ආලෝකයේ විහිදුවන. අලුතෙන් තෙල් දැම්මේ නැත්නම් තිර දැම්මේ නැත්නම් ආලෝකයේ විහිදමින් අවසාන වෙලා නම් තෙළු ඉතිරියයි වෙච්ච දාට ඒ ආලෝක ප්‍රදීපේ නිවිලා ගියා වගේ උන්වහන්සේ ප්‍රදීපයක් වන් ආලෝකයක් මානසික ගත්තේ අන්තිමකොට කෙලවර වුණා යලි ගතකින් හිතකින් පණවන්න කෙනෙක් ලෝ ඉතුරු වෙන්නේ නැහැ සම්මතයෙන් ඊට පස්සේ කියන්න දෙයක් නැහැ අනිවාර්ය දීලා යථාන් ප්‍රදීපෝ කිව්වේ ඒකයි. ඉතින් මෙන්න මේ ස්වභාවයෙන් දකින්න මෙන්න මේ නිවන දැක්කහම දැන් මේ නිවන විග්‍රහ කරන්න ඒක වෙන්නේ. ඒ නිවන සාන්තයි ප්‍රණීතයි කියන්නේ මොකද්ද? රාගගිනි නෑ, ද්වේෂගිනි නෑ, මෝහගිනි නෑ. ඒදා හේතුව නෑ. හේතුව නැති නිසා මතු මතු හටගන්න තිබුණ යම් ජාතිගින්නක් තිබුණාද, ජරාගින්නක්, ව්‍යාධිගින්නක්, මරණගින්නක් තිබුණාද? ඒකෙනු නිදහස. ඇලීම බැඳීම නැති නිසා අංශ මාත්‍රවත් වටිනාකම දැකේ නැති නිසා ලෝකයට එක්කලා. ශෝක පරිදේව දුක් දොමනස උපායස ගිනි නැහැ නිවිලා ඉන්නේ. මෙන්න මේ නිවීම කොච්චර සාන්තද? මෙන්න මේ නිවීම කොච්චර ප්‍රණීතද කියලා තේරුම් ගත්තට පස්සේ ඒතං සංතං ඒතං පණීතං කියන ඔන්න ඔය ටික වැඩේට පටන් ගන්නවා මානසිකත්වෙද සිහි වෙලා එනවා. නිවෙනේ ඉඳ බෙහිලා ඉන්නේ. අන්නේ මුලින් බණහල ධර්මය අහලා තේරුම් ගත්තගෙන තමා පිළිදෙපුවේ සාන්තිය. යලි සිහි කිරීමක් තමයි කරන්නේ ඒතං සංසං ඒතං පනිතං. යලි යලි ආවර්ජන කරනවා. යදිදං ඒ මොනවද? සබ්බ සංඛාර සමතෝ. මේ සියලුම සංඛාරයන්ගේ සමතයක් ඇති. සමත කරනවා කියලා කියන්නේ යලි ගොඩ නැගින්න දෙන්නේ නැහැ. ගොඩ නැගින්න හේතු නැහැ. එහෙමම සමභාවයටපත් වෙලා හිටියා. සම්භාවයටපත් වෙලා පිළිදෙනවා. එහෙනම් ඇලීමට ගැටීමට මුලාවට යලි යන්නේ නැහැ සංඛාර මුල් කරගෙන. සියලුම සංඛාර සමතයි. පුඤ්ඤාභි සංඛාර කියන ඒවා අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර කියන වශයෙන් පෙන්නන්නේ අපිදි ලෝකයේ පැවැත්මට ගොඩනගෙන මානසිකත්වයක් තියෙනවා කොයි පැත්තට හරි. පැවැත්මත් එක්ක තියෙන සම්බන්ධය ගොඩනගෙන එක අර කොහොමදයි මේක කොහොමදයි කියන බලාපොරොත්තුවක් තිබුණා. ඒ බඳු බලාපොරොත්තුවක් නැති නිසා ඒ බඳු තැන ගොඩනැගීමකුත් නැහැ පුඤ්ඤාභි සංඛාර නැහැ කිව්වේ ඒකයි. බලෙන් හෝ මංකොල්ලෙන් හෝ කෙබඳු ආකාරයෙන් හෝ මම මේදී ජය ගන්නවා කියලා දූෂ්‍ය මානසිකත්වයක් ගොඩ නැගුවා නම් ඒකත් ඉවරයි. අපුඤ්ඤාපි සංකාරත් ඉවරයි. මේ ශාන්ත වූ සමාධියටපත් වෙලා ඉඳ තියෙන නම් කොච්චර හොඳ කියලා නම් එහෙම මෙච්චර සමාධියක්. ඒ බලාපොරොත්තු ඇති වෙන ආනිඤ්ඤාපි සංකාරත් ඉවරයි. මෙන්න මේ ටික වුණාම කියනවා සබ්බ සංකාර සමතයි. එහෙනම් මෙන්න මේක තමයි මේ නිවන කිව්වේ. සබ්බ සංකාර සමතන. එතරම් අරිහතුන් වහන්සේ. අන්න සාන්ත වූ ප්‍රණීත වූ තත්ත්වේ. නිවන මුල් කරගෙන දකින්න. සාන්ත බවට ප්‍රණීත බවට පත් වෙන සබ්බ සංකාර සමතේ. එතන උපාදාන කරපු බැඳිච්ච එකක්වත් නැති නිසා. සබ්බූපදී පටි විසද්දු. සියලුම උපාදාන ඒවත් බැඳීම් වල පටි ඔක්කොම බෙදහැරලා තියෙනවා. එකතු වෙලා නැහැ වෙන් වෙලා පටි වලින්. බැඳීම් වලින් වෙන් වෙලා පටිනිස්සග්ගයි. සබ්බූපදී සියලුම උපාදානයන්ගේ පටිනිස්සග්ගයි. බැඳීමෙන් වෙන් වුණා. බැඳීමක සම්බන්ධයක් නැහැ. පටිනිස්සග්ගයි. සබ්බූපදී පටිනිස්සග්ගයි. තණ්හා කයෝ ඒ ඒ තැන බැඳිලා හැඳිලා ඉන්නා වූ යම් තෘෂ්ණාවක් ඇද්ද ඒක ක්ෂයයි. මෙන්න නිවනේ ස්වභාවයේ ඒකාකාරී විග්‍රහය. රාගයේ ලෝකෙට විරාගයේ නිවනට. විරාගෝ ඒත් නිවන. සෝද ලෝකයට නිරෝධ නිවනට. ඒ නිවන පිළිබඳව තව වචනයක්. නිරෝධෝ විරාගෝ නිරෝධෝ. බාන ලෝකෙට බානෙන් නික්මීමේ හා නිබ්බාන නිවනට. නිබ්බානන්ති. එහෙනම් නිවන පෙන්නපු නම් 100ක් අතර කියුණා. ඒතං සන්තං ඒතං පරිතං අන්නේ නිවනම සාන්තයි අන්නේ නිවනම ප්‍රණීතයි. දැන් දැක්කගෙන ආවනේ අපි දෙක නිගමනය කරගන්න. යදි දන්ත මොනවද කියන්නේ? ඒ නිවන කිව්වේ මොකද්ද? සබ්බ සංකාර සමත නිවන. එක වචනකින් කිව්වා. සබ්බූපදී පටිනිසග්ග නිවන. තවත් ක්‍රමයකින් කිව්වා. තණ්හක්ඛේ නිවන. තව ක්‍රමයකින් කිව්වා. විරාග නිවන, නිරෝධ නිවන, නිබ්බාන නිවන. ඔය දෙකින් එක දෙකින් එකට කිව්වේ නිවන මුල් කරගත්ත නම් විවිධාකාරයෙන් නිවන නිවන විවිධාකාරයෙන් වැඩෙන හැටි. යම් කෙනෙක් කියනවා නම් මම සියලු සංකාර සමතයි කියලා උන්වහන්සේත් අරිහත්ත්වයටපත් වෙනවා. මම සියලු උපදීන්ගේ ප්‍රතිනිස්සග්ගයි කියලා කියවනම් උන්වහන්සේත් අරිහතුන් වහන්සේ නමක්. තණ්හා කයයි කියවනම් උන්වහන්සේත් අරිහතුන් වහන්සේ නමක්. මම විරාගයි කියවනම් උන්වහන්සේත් අරිහත්. මම නිරෝධයි කියවනම් උන්වහන්සේත් අරිහත්. මම නිබ්බානයි කිව්වත් උන්වහන්සේත් අරිහතුන් වහන්සේ. අරිහතුන් වහන්සේ පහල කරන්නා වූ ආකාර ස්වභාව ඔය කියන්නේ විවිධාකාර ගතිවලින් විවිධාකාර ලක්ෂණින් අරිහත්ත්වය ප්‍රකාශ කරන අර සාන්තිය ප්‍රකාශ කරන නිවන ප්‍රකාශ කරන අවස්ථාවක් තමයි වෙන්නන්නේ ඔය ඔය කර්මස්ථාන වාක්‍යය. දැන් නිවනේ මෙවිද පිහිටෝ විලක් ඇත්තෙම නෑ පතනකොට. අන නිවන්ට හිත පිහිටවලා වඩන කෙනාට ආර්ය ධානය වැඩෙනවා මාර්ගඵල අවබෝධය ලැබෙනවා. සතර දහම් වැඩෙනවා. මේ සතර දහම් සාගාංශයෙන් තොරයි අවිද්‍යාංශයෙන් තොරයි ආර්ය ධ්‍යාන වැඩෙනවා. මාර්ගඵල අවබෝධය පූර්ණ වෙනවා. නිවන් දකින්න නම් ওই ටික තේරුණා නම් ඕක ගත්තාම එක පාලි පදයක්වත් ඔය කියන නොහිතවර පුළුවන්. අනික ඔක්කොම බණහනික වැටකින් තමන්ගේ වැඩේ කරගත්තා නම් ওই ටික තුලින් අරිහත් ඵලයෙන් කෙලවර වෙනකන් සියල්ලෙන් පූර්ණ වෙනකන් තව එකක් කියන ගන්න දෙයක් නැහැ. ওই ටික මේ. බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ගොඩාක් ඉගෙන නිවන් දැක්කා හිටියේ නැහැ. එකක් දැනගෙන නිවන් දැක්කා හිටියේ. ගොඩක් ඉගෙන ඉන්නේ කාටවත් නිවන් දකින්න එකක් තිබුණේ නැහැ. එහෙම ක්‍රමයක්. මොකද අදහදන්නේ? ගොඩක් ඉගෙනගෙන නිවන් දකින්නයි හදන්නේ. බුදුරන් වහන්සේගේ දේශනා කළේ එකක් දැනගෙන නිවන් දකින්න. එකක් වඩන්නේ තුනක් වැඩි. තුනක් වැඩින්නේ හතරක් වැඩි. හතරක් වැඩින්නේ අටක් වැඩි, අටක් වැඩින්නේ හතක් වැඩි, හතක් වැඩින්නේ විඥා විමුක්තියටපත් වේ. එකක් වැඩුවාම හරියි. අන්න ඒක හොයාගන්නකෝ. හරි එකක් හොයාගත්තාම සුවාසුදාම ධර්මස්කන්ධයන්ගේ එකක් අල්ලගත්තාම එකක් වඩන්නේ තුනක් වැඩි. නිවන මුල් කරගත්ත එක තේරුම් ගන්න ඒක වැඩිවත්. නිවට හිත පිළිවාගෙන පටන් ගන්නවා. කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය ගොඩ නැගෙනවා. තුනක් වැඩිනවා. මම සුචරිතලා ඉන්න ඕනේ කියන එකක් නැහැ ඒක. සුචරිත වෙනවම. වලක් අඩ බෑ. ඒක ධර්මතාවයයි. නිවන දිහි වුණොත් නිවන සාන්ත හැටියට ප්‍රණිත හැටියට සිහි වුණොත් සංවරත්ටි ඔක්කොම එතන. කාය සුචරිතේ වාස් සුචරිතේ මනෝ සුචරිතේ එතන වැඩෙනවා. එකක් වඩන්නේ තුනක් වැඩි. නිවන මුල් කරගෙන වඩන හිත තව එකකට පිටවන්න දෙනක් ඕනේ තුනක් වැඩනම් සුචරිත තුන වැඩෙනවා. තුනක් වඩන්නේ හතරක් වැඩි. හතර සතිපට්ඨානිය වැඩෙනවා. අමුතිය වඩන්න දෙයක් නැහැ හිතන්න දෙයක් නෑ. ත්‍රිවිධ විචාරිතේ වැඩනකොට එකක් මුල් කරගෙන සතර සතිපට්ඨානෙ මෙතන වැඩිනවා. තුනක් බලන්නේ හතරක් වැඩි. හතරක් බලන්නේ වැඩින්නේ අටක් වැඩි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිනවා. ආය අන්තිම මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය තහන්න යන්න යුත් නැහැ. වැඩින්නේ ටික තමයි. අටක් වැඩින්නේ හතක් වැඩි. සත්ත බොජ්ජංග ධර්ම වැඩිනවා. මේ මොනවද කියන වචන වලින් දැනගෙන හිටියේ පාළි වචන දැනගන්න ඕනේ නැහැ. ඒ ටික වැඩිනවා. හදා පැන්නේ විද්‍යා යුක්ති ඵලයටපත් ඒවා තරිහතරපත් වෙනවා. 아무튼 ඒක කරන්න දෙයක් නැහැ. එන බුදුන් වහන්සේ ඉන්න කාලේ පුණ්ණාදාසි සුනිද සෝභාග මේ වගේ ඔයවා භාෂා ශාස්ත්‍රය ඉගෙනගෙන බලලා කඩවාඩම් කරගෙන විනිත් ඉගෙනගෙන මේ දෙන්නපත් උනේ. ගාථායේ පද දෙකක් පාඩම් කරගෙන හය මාසයක් බැලුවා දෙකම දෙකම ඉගෙන තුල්ල මතක හඳුනු. එකක් බලන්න ඕන බුදු ගන්නවා. ඔක්කොම ටික වෙන්න ගිහිල්ලා සිව්පිලිස් පියාවත් මහා අවිඥාලාවී මහරහත් ඵලයටපත් වුණා අන්තිමට. බුක්තාංග බෝධනාව දේශනා කරන්න කියනවා ගාථා 500කින් අනුමෝදනා දේශනා කරනවා. ඒක ගාථාවේ පද දෙකක් 6 මාසයක් තිස්සේ පාඩම් කරගෙන බැලුවේ හිටපු එක නා. ඒ මොකදේම ගාථා 500කින් දේශනා කළා. බුක්තාංග බෝධනාවේවත් දානෙ ගත්තට පස්සේ අනුමෝදනා වාක්‍යය අනුමෝදනා. කාගෙන් ඉගෙන ගත්ත ගාථා. අන්න යථාර්ථය තුළ තියෙන දැනීමට ගෝචර කරලා මතු කරලා දෙනවා. යාවනීය ඥානමත් ආය පරිසලිමත් ආය. මෙතේ කරන ඥානෙ මුදුන්පත් වෙනවා හතිය මුදුන්පත් වෙනවා. මෙන්න ඒක තිබිච්ච එක මාර්ගයේ අතෙන්ට බොහෝ කොට වැහිලා. එක එක જાති විවිධාකාර දේවල් ඔළුවල දාලා එක එක වත් පිළිවෙත් ඔළුවල දාලා අර එහෙම ගියොත් බෑ මෙහෙම ගියොත් බෑ මෙහෙම කතා කළොත් බෑ මෙහෙම ඒ ආදී වශයෙන් එකින් එක ක්‍රමයක් දීලා මෙන්න අපි දෙන වාක්‍ය මාලාවකින් කිව්වොත් තමයි හරියන්නේ අනික එක කිව්වත් නිවන් හම්බෙන්නේ නැහැ කියලා ඔයගේ වාක්‍ය මාලාව ටිකක් දීලා ওই જાති යථාර්ථයේ අර්ථය වෙන්නන්නේ නැතුව පදවැල් පෙන්න පෙන්න පදවැල් උගන්න උගන්න නිවන් දක්වන්න හදන හැම වෙලෙම තියෙන මං විවිචනය කරනවා නෙවෙයි නමුත් හිතලා බලන්න වෙලා තියනවාද ලැබිලා තියනවාද සාන්තියටපත් වෙලා තියනවාද තර්කවාද ගොඩනැගිලා තියනවා තම තමාට නිවන් මාර්ග හොයාගෙන යන්න තියෙන සිහිනුවන නැහැ තමා විසින් කුමක් වෙලාද නිවන් දකින්න කියලා වටහා ගන්න තියෙන තමාට පරිදි දහම් මාර්ගයේ නැහැ ඒක වෙයිලා තියෙනවා එක එක කෙනාගේ මත වාසේ විහිදලා අර පොතේ මෙහෙම ගියා තියෙනවා මේ පොතේ මෙහෙම ගියා තියෙනවා මෙහෙම යන්න එපා ගියා තියෙනවා මෙහෙම ගන්න එපා ගියා තියෙනවා ඒකින්ද අපි මෙහෙම ගන්න නැත්තේ මෙහෙම යන්නේ නැත්තේ මෙහෙම වැඩ කරන්නේ නැත්තේ කියකින් ඕවා පක්ලවාගෙන ඉන්න කල්පනා කරගෙන ඉන්න අකවාද ගොඩනගාගෙන ඉන්නවා මිසක් කොහොමද හිරුණේ වැඩම ආන්නේ Tamante වැටෙන්න ඕනේ මම මේ කරන කියන හිතනදී රාගයේද ද්වේෂයේද මොහේද ගෝචරද හේතු වෙනවද? ඒ පැත්ත වැඩෙන්න හේතු වෙනවද? ඇලෙන්න ගැටෙන්න මුලාවටපත් වෙන්න හේතු වෙනවද? එහෙමනම් ඒක මම අත්හරිනවා කාර්යවත් එකක්. කාගෙන්වත් ගත එකක් හිතේ නැහැ. Tamanට වැටහිච්ච දේ. රාගක්, සේද, ද්වේෂක්, සේද, මොහක් කියන මෙන්න මේ විදිහට හිතනකොට මට වැටෙනවා. තමක්ක මේ රාගයේ සේවන බව පේනවා, ද්වේෂයේ මොහේ සේවන බව පේනවා, වැටෙනවා. දැනි දැනි බිනිබිනි සිද්ධ වෙනවා. ඒක මම කරේ වගේ වැඩි කරගන්න. මොන පොතේ තිබුණා? මට මොන පොතක්ද? මම පොත්ගුල්ලේ කවුද කිව්වේ? මම කාටවත් වහලෙක් නෙමෙයි කාටවත් කියන්නේ වහලෙක් නෙමෙයි. කවුරුවත් කියන්නේකුත් නැහැ. හැබැයි හරියට කරගෙන යනකොට රාගයේ ද්වේෂයේ මෝහයේ හේතු වන හිතවිල්ල ක්‍රියාවක් කතාවක් නැගින ගී තිබුණා බලා හිතේදී කෙලවරලා ගිහිලා නිවිදන් සියන. ඵලී ලබන. ඥානයත් මත වෙනවා සතියත් මත වෙනවා සියල්ලම පූර්ණ වෙනවා බලා හිතේ. ආර්ය මාර්ගයේ පූර්ණේ කරන්නේ ඔන්නේ ක්‍රමයේ. ඉතින් මේකෙන් මේ මේ වාක්‍ය දිවිච්ච නිසා නෙමෙයි මේ ගන්නෙ. පොතේ දිවිච්ච නිසා නෙමෙයි. මේක හරවත් බව අපිට වැටහිච්ච නිසා. පොතේ දිනුන නිසා ගත්තත් නෙමෙයි නුගත්තත් නෙමෙයි එහෙම එකක් එතන සම්බන්ධයක් මේක බලනකොට පේනවා මේක හරියටම ධර්මයේ නිවන මුල් කරලා පෙන්නු කරන දෙයක් මුලින් බණහර තේරුම් ගත්තට පස්සේ නිවන මොකද්ද කියලා අනේ ඒ නිවන මම දැන් වැටගෙන දැක්කා අනේ දර්ශනඥානයේ පහළන සෝතාපන්නයෙක් වුණා මේ පොතේ සෝතාපන්නයෙක් හැමිහි පටලවා ගන්නවා අන්තයට හොඳයි නිවන නිවන හැටියට දැක්කා නම් ලෝකේ අසාරයි කියලා දැක්කා නම් දැක්කේ සත්‍යය තුලින් නම් ওই දැකීම දැනීම පස්සේ වෙනස් වෙන්න හේතු තියෙනවා. දැකපු සත්‍ය ආය අසත්‍යයක් වෙයි. මේ සත්‍යයේ තුලින් බැහැ දැකලා බැහැපු නිගමනේ ආය වෙනස් වෙයි. වෙනස් වෙන්න කොහේ? එහෙනම් අපි දන්නවා නිවන දුටු පුද්ගලයා නැවත නුදුරු පුද්ගලයෙක් වෙන්නේ නැහැ. නිවන දුටු පුද්ගලයා දුරු දහම තුල වැඩිලා වැඩිලා කියලා කෙලවර කරනවා ඒකාන්තයෙන් කියන සෝදාපන්නයි. මෙන්න සෝතාපන්නයි කියන්නේ ඒක. ඉතින් දැනිත් යන ගියා සෝතාපන්න වෙන්න ගියතින් බලනවා හැමදෙම අතමොත ගාලා බලන අය ඉන්නවා කිරණ තියනවා කියලා බලන අය ඉන්නවා නැති නැතිව කරන අය ඉන්නවා. කොහොමයි ඉන්නවා. අත දික් කරලා බලන හැබැයි මොකක්ද යගේ වෙනසක් එහෙම තියෙන්නේ කියලා. ඉතින් ඔහොම බල බල ඒක විකාර කොහොමද හරියට තියෙන්නේ. සෝතාපන්න වෙන්නේ ඇඟට අධික කර කිරණ වල්ලා බලනවා. ඒ වගේ දේවල් විවේක විහාර කරනවා. අපි දැනගන්න සෝතාපන්න කියන්නේ මොකද්ද? ඒක ප්‍රඥාව. ප්‍රඥාවට ගෝචර වෙන ස්වභාවයක් ඒ තියෙන්නේ. ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ ධර්මතාවය මනානුවණින් දැක්කා. ඒ නිසා මට ඇස කන දිව නාසය ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවැය චන්දරාගයෙන් බැඳෙන්න හැදෙන වරිණවාගේ නිගමනයක් නම් දෙන්න බෑ මීට පස්සේ. මොකද වැඩි මෙන්න මේ ආහාර වස්තු බව මට වැටහිච්ච නිසා. වැටුනේ මෙන්න මේ අනිත්‍ය බැවින් දුක්ඛ බැවින් අනාත්ම බැවින් මගේ මනසේ සීකර බලනකොට. ඒ නුවණක් මට වතු වුණා. ඒ නුවණට මට පෙන්නා කොච්චර මේ ලෝක සත්‍යය ලස්සන ආස්වාදයන්ගේ මායාවන්ගේ රවට්ටන්නේ. මායා දර්ශනයන්ගෙන් කොටු කර කර ගෙනත් දෙන්නේ මොනවද? මෙන්න මේ දුකට හේතු වෙන්නා වූ ආහාර වල මෙන්න මේක දැකපු දවසට සත්‍යයේ සත්‍යාකාරයෙන් ධර්මානුකූලව දැක්කා. ධර්මයේ ධම්මෝච යථා ධම්මෝ යථාස්තු. ධර්මයේ ධර්මයේ හැටියට අර්ථවත් දැකලා ඉවරයි. දැන් මොකද කරන්නේ? අන්න දැන් පිළිපදින්න එකක් තියෙනවා. මොකද්ද පිළිපදින්න තියෙන්නේ? යන්තනමක් මගේ නොදැනුවත්කමට මම හදාගත්ත රාමුවක් තියෙනවා. මේවා සාරා කියලා හිතන් හදාගෙන එකතු කරලා හදාගත්ත රාමුවක්. ඔය ගොඩ ගහගත්ත ඒ රාමුව තුළ ගොඩ ගහත් ඒවා තමයි මම වගේ කියන ගොඩේ මේ හදාගෙන තියෙන්නේ. තවත් මම වගේ කියලා එකක් උතර නැහැ. මම කියලා අරගෙන හදාගත්ත ගොඩේම මම කියන සංඥාවක් අවිද්‍යාවෙන් බිහි වුණා. මගේ කියන සංඥාවකින් අවිද්‍යාවෙන් බෙදලා කොටු වුණා. මමයි මගේ හැදෙන්නේ ওই දෙකේ. එහෙනම් දැන් මොකද කරන්නේ? අසාර දේවල් එකතු කරලා හදාගත්ත මම මගේ ගොඩේ ඒවා එකින් එක එකින් එක අහකට මම ගොඩ ඉවරයි. කෑලි කෑලි එකතු කරපුවාම කෑල්ලට කෑල්ලට නොකියව නමක් වශයෙන් ගොඩ කියන නමක් හැදුවා. දැන් ගොඩ ඉවර කරන්න මොකද කරන්නේ? වැඩක් නැති කෑලි එකින් එක ගත්තේ අපව වයින් කරේ නයින් කරේ දැම්මා ගොඩ පුංචිලා පුංචිලා ගිහිල්ලා ගොඩ ඉවර වෙනවා. දැන් මොකද ගොඩ කියන්නේ? ඒක ඒක යාපේ ලස්සන ගල් කැට ගොඩක් අරගෙන තියාගෙන මේ මොනවාද? මේ ගල් ගොඩක්. ආ මම කිව්වේ ගොඩ කියලා ගන්නකො. මම කියලා ගත්ත අදහස ගොඩ කියන එකට ගත්තා වගේ. දැන් ගල් ගොඩක් මෙතන තියෙනවා කියලා ගන්න. දැන් ගල් ගොඩ හැදිලා තියෙන්නේ මොකේ? ප්‍රියමනාපයෙන් හොඳයි හොඳයි කියන කැලේ එකතු කරලා ගත්ත ගල් ටික. ඒක තමයි ගල් ගොඩ හැදෙන්නේ. එකින් එක බලවා මේක වැඩක නැති ගලක් මේකත් වැඩක නැති ගලක් මේකත් වැඩක නැති ගලක් කියලා එකින් එක ගල් ගොඩින් එක එක අරගෙන අපිට දැන් දාලා ඒ වුණාට පස්සේ දැන් බලනවා කෝ ගොඩ. ගොඩ ඉවරයි. දැන් ගොඩ කොහාටද ගියේ? ඉතලා මෙතන ගොඩක් වේට තිබුණා. ගොඩක් සම්මතත් කළා. දැන් බලගුණා ඒ ගොඩ කියා සම්මත වෙනකත් ඒකේ වේද නෑ. මොකද ගොඩ විහිකලේ නෑ. අපි බලාපොරොත්තු ගොඩ නැති කරන්න නෙමෙයි. හරයක් නැති ගල් දෙකෙන් එක ඇතර අහකට දැන්. අර ගොඩ කියා තියාගත්තේ ඒක. දැන් අපිට පේනවා දැන් ගොඩට මොකද උනේ? ගොඩ දැනගන්න නැහැ ගොඩ පේන්නේ නැහැ දැන්. නේද ගොඩ හැදිලා තියෙන මොනවා නිසාද? හරයක් නැති කෑලි එකතු කරලා එකතු කරලා හදාගත්තකින් ගොඩ කියන එකක් හැදෙනවා. මෙන්න අපිත් හරයක් නැති රූප, හරයක් නැති වේදනා, හරයක් නැති සංඥා, හරයක් නැති සංකාර, හරයක් නැති විඥාන ගොඩවල් ගහලා. රූප ගොඩයි, ශබ්ද ඒ වගේම රූප ගොඩයි, වේදනා ගොඩයි, සංඥා ගොඩයි, සංකාර ගොඩයි, විඥාන ගොඩයි කියලා. ගොඩවල් පහට ස්කන්ධ පහක් කියලා හදාගෙන පංචස්කන්ධයක් කියනවා. ඔන්න ගොඩවල් පහ. පංචස්කන්ධය කියන්නේ තව නම් ගොඩවල් පහ කියන එක. පංචස්කන්ධය කියන්නේ තව විග්‍රහ කරලා ගන්න. මොනවා ගොඩවල් පහද? රූප ගොඩවල් පහයි, ශබ්ද ගොඩවල් වේදනා ගොඩවල් පහයි, සංඥා ගොඩවල් පහයි, සංකාර ගොඩවල් පහයි, විඥාන ගොඩවල් පහයි කියන්නේ. මෙන්න මේ ගොඩවල් පහේම එකතු කරගෙන. ඒ එකින් එක. රූප රූප ගොඩයි, වේදනා ගොඩයි, සංඥා ගොඩයි, සංකාර ගොඩයි, විඥාන ගොඩයි කියන ගොඩවල් පහවගෙන පස් ගොඩට පංචස්කන්ධය කියන ගොඩවල් පහකට. ගොඩවල් පහ අරගත්තේ මොකද එකින් එක හොඳයි හොඳයි කියලා හිතාගෙන ඉගෙන කරපුවා. බලාගෙන යනකොට හොඳ නැහැ කියලා වැටිච්ච එක දැනිච්ච එක විසිකරනවා හද. අයින් කරනවා. චන්දරාගයෙන් මුදවනවා. චන්දරාගයෙන් තමයි බැඳලා තිබුණේ. චන්දරාගය අතරගාම විහිදෙනවා හද. ඒක සම්බන්ධ ඉවරයි. තවත් බලන තවත් ඒ ගොඩෙන් අබලාගෙන බලාගෙන ඉන්නවා. මෙන්න මේ රූපස් හරියන්නේ නැහැ කියලා මට වැටෙනවා. ඔක්කොම එකේ හැරේ වැටෙන්නේ. හරියට වැටෙන්නේ නැහැ. ආයෙ අනුට වලින් එකක් චන්දරාගය හකරනකොටම ගැලවෙනකොට මේකත් ගැලවිලා ගියා. මෙන්න මේ වගේ වින්දන හරි ආස්වාදයක් කියලා හිතපුවා හරියක් නැහැ. ඔක්කොම එක හැම කොටසක් වැටෙනවා. Tamante යථාර්ථය වැටෙච්ච මට්ටමට මෙන්න මේ වේදනාව මම ඉතන හරි වටනවා කියලා හිතාගත්තා. මට දැන් මේ ආස්වාද වේදනාව වැඩක් නෑ. වේදනාව මලක් දැක්කහම ඉබේ බා කොච්චර හරි අනේ මොන හරයක් නැති වැඩක්ද? වැටුණා ඉතින් පිටත් ඒක ඉවරයි. ලස්සන ගතිය දැක්කහම ඉතින් කොච්චරද එහා ගහගෙන බල බල ඉන්නවා. එහෙනම් හරියන්නේ නැති එක පස්සේ ලස්සන කියලා මොනට හොද යනවා. චන්දලාගේ ඉන්නේ ඒකයි ගුරුන් ගැලවිලා ගියා. මොන රූප වලවල් ගැලවි ගැලවි ඈත් වෙනවා. අර ගොඩින් ගැලවිලා ඈත් වෙනවා. අර වේදනාවන් එකතු කරගෙන හදාගත්ත ගොඩින් එකින් එක ගැලවි ගැලවි චන්දලාගෙන් ඈත් වෙලා නිදහස් වෙලා යනවා. ඒ වගේ එක එක සංඥා. මෙහෙම හැඩ මෙහෙම ස්වභාව මෙහෙම ආකාර ගත්තේ ඔක්කොම වැඩක් නෑ වැඩක් නෑ කියලා වැඩේ වැඩේ ගැලවි ගැලවි ඈත් වෙනවා. සංඥා ගොඩක් තුනී විගණයක්. එක එක જાතිය වැඩ කරගෙන හිතෙන් කයින් වචනින් ගොඩ ගහපු මොනවට මෙහා කරන්නද මොනවට මෙහෙම හිතන්නද මොනවට මෙහෙම කියන්නද මොනෑ රාගයක් ඇති එකද කියලා මතක් වෙන්නේ බලකේ සංකාර වල අල්ලගත්ත කෙනු ගැලවි ගැලවි ඈත් වෙලා ඈත් වෙලා යන ගොඩ ඈත් වෙලා යන පොඩි නිදහස් වෙන මෙවඳු හිත හොඳයි මෙවඳු බලාපොරොත්තු හොඳයි මේ මේ ආකාරයෙන් ඉඳ තියන් කියලා එහෙම තිබිච්ච විවිධාකාර බලාපොරොත්තු හරයක් නැති බලාපොරොත්තු හිත දේවල් මොකද කියලා අදහස් වෙනකොට බලාපොරොත්තු විදිහට විදිහට ඉරවන්නේ අන්තිම බලනකොට රූප කොටක් ඉවර වුණා බැඳිච්ච චන්දරාගේ ඉවරයි වේදනාගුලි චන්දරාගේ පැදිච්චත් ඉවරයි සංඥාගුලි චන්දරාගේ පැදිච්චත් ඉවරයි සංකාරගුලි චන්දරාගේ පැදිච්චත් ඉවරයි විඤ්ඤාණගුලි චන්දරාගේ පැදිච්චත් ඉවරයි බුදවල් පහර චන්දරාගේ පැදිච්ච ඉවර නම් පංචස්කන්ධයත් එක්ක තිබිච්ච වැදුම ඔකම ඉවරයි අන්න පංචස්කන්ධේ චන්දරාගේ නිරෝධන කියනවා ලෝක නිරෝධයි හරිහත්වේ මොන නිවන පංචස්කන්ධය සමග වැඩිම ඉවර නම් යලි පංචස්කන්ධයක් එකලවිලා කරන වැඩක් තිබුණාද සම්බන්ධය ඉවරයි අතීතයේ යන්තා තිබුණා වූ පංචස්කන්ධය තිබුණයි වර්තමානයේ ගොඩනගෙන පංචස්කන්ධය තිබුණා මතු බලාපොරොත්තු වෙන කරන අනාගත බලාපොරොත්තු පංචස්කන්ධය තිබුණයි පංචස්කන්ධයෙන් නිරෝධන සසර ගමන කෙරවලා අරිහත්ය කිව්වෝ ඉතින් ඔතෙන් දෙක වෙන්නකොට මොකද වෙන්නේ මේ ටික බලගෙන පුරුදු කරගන්නවා මේ හේතන් සම්සම් හේතන් පණිතන් යද්දන් සබ්බ සංකාර සමතු සබ්බූපති පටිනිසග්ගෝ තණ්හාකේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඊට පස්සේ පිටවෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්නකොට මේ නිවනට හිත පිහිටවනකොට ලෝකයෙන් අපිට යම්තාවක් බාධා ඉන්න පුළුවන් මාන පාක්ෂික පැත්තේ. සතිය දෙහිච්චයි හේත් වෛරේ නොමිදී. මෙත්තා සහගත කර්මයේ තුලින්ම වෛරයෙන් මිදී. මෙන්න කරන්න ඕනේ එක කියන්නේ. උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. කපටි උපක්‍රමයක් නෙමෙයි. ලෝකයේ යහපතක් වෙන සම්‍යක් ප්‍රයෝගයක්. යහපත් දෙයක්. ඒ තමයි මටත් මේ ලෝක සත්‍යය. මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතාර වෙත්තා. මේ තමයි නිබ්බාන පරම සුඛය තමයි මුලදී කියන්නේ. සීගිරුවේ නිබ්බාන පරම සුඛය. ඒ සුඛය හැරෙන තවත් සුඛයක් ලෝක හඳුන නැහැ කියන නිගමනය ගැන තේරුම් ගන්න. මටත් කවදා හරි ලෝක සත්ත්වින් දැන් සැනසුමක් නැත්නම් ওই ත්‍රිම් මිසක් වින් මෙහා නැහැ කියලා දැක්කා. අනේ මටන් අද යම් තීමේ දහමක් අවබෝධ කරගෙන මේ සැනසීම ලැබුවාද? යම් මාත්‍රයක් අවබෝධ කළාද? ඒ කේන්දේ ඉන්න සාන්තිය පේනවා. කෙලවර සාන්තිය වැටහෙනවා. අනුමාන වශයෙන් වැටහෙනවා. එහෙනම් මං ලබන සාන්තියකට නම් සියලු ලෝක සත්ත්වයන් වෙන ක්‍රමයක් නෑ. මේක තමයි කරන්නේ. එහෙනම් මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතවර වෙත්වා. අන්න තීකා ලෝක සත්‍යයෙන් මෙච්චි දක්වලු. මෙච්චි දක්වනකොට අන්න මෙත්තා සහගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම ක්‍රියාත්මක වුණාම බාහිර ලෝකයෙන් එනිදෙන යම් විද බලවේගයක් දෝෂයක් තිබුණා ඔක්කොම විදිලා යනවා. බැඳීම් රැඳී තිබිච්ච ඔක්කොම ගැලවිලා යනවා. ඒ පැත්තෙන් ලෝකේ නිදහස් වෙනවා. මේ අභ්‍යන්තරේ හිත නිරෝධයයි ප්‍රඥාව තුළින් අවිද්‍යාව නිරෝධයයි දෙකම සිද්ධ වෙනවා. එහෙනම් ඔතෙන්දි දෙආකාරයෙන්ම යුගනද්දව වැඩෙනවා සමත විදර්ශනා ඔක්කොම. ඥාන මාර්ගඵල ආදී වශයෙන් ඒ පිළිවෙල. අමුතු එකක් කියන ගන්න දැන් ඔය ටික වර්ගෙන නිවන් අවබෝධ කරගන්න ඔය ටික ඇති බාධක බිඳගෙන යන්න පුළුවන් ජයග්‍රහණය කර්මස්ථානයක් වෙන්නේ ඕකයි. එලියා ගත්තද එලියා ගත්තේ නැති අය එලියා ගන්න. ඒතං සංතං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ सब्बुपदी सब्बुपदी सब्ब उपदी කියන එකයි සබ්බූපදී පටි නිස්සග්ගෝ විනිස්සග්ගෝ තණ්හක්ඛයෝ තණ්හක්ඛයෝ විරාගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති සිංහලෙන් සිහි කරන්න යනකොට පාළි වචනේ සිහි කරනකොට යටි දැනගත්තාම හොඳට පැහැදිලිව හොඳට වැටෙන්න පටන් ගන්න ඉන්නේ කියන දේ කියනකොට කියන එක සිංහලෙන් කියනකොට වැටෙන්න පටන් ගන්නවා ඊළඟට ඔය කරා ඊළඟට මමද සියලු ලෝක මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා යන සුඛිතතර කියන වචනේ තෝරා ගන්න ඕනේ පංචකාම සම්පස්තින සුවේද කියනවා ආමිෂ සුවේ පංචකාම සම්පස්තියෙන් වෙන් වෙච්ච ධානය සුවේද කියනවා නිර්ආමිෂ සුවේ ලෝකයේ පැවැත්ම තුළ නාම ධර්ම රූප ධර්ම කියන මේ දෙකෙන්ම යම් කිසි සුවයක් විඳිනවා නම් ඒ නාම රූප ධර්මයන්ගෙන් ඉවත් වුණාම ලබන නිදහසක් ඇද්ද ඒ නිදහස තුළ කිසිම දෙයක ජාති ජරා ව්‍යාධි මරණ දුක් දුමනක් හැදෙන්න දෙයක් නැහැ සම්බන්ධ කෙලවරක් හිත චෛතසික රූපය එතන නැහැ මෙන්න මේ අත්දැකීමෙන් නොයල් මේ මිදීමෙන් ලබනා නිදහස වේර කියන සුඛිත තරසු වේරවත් නිවන් සුවේ නිවන් සුවේ වෙන තව එක වචනයක් තමයි සුඛිතතර. සුඛිත ඊතර සුඛිතතර. සුඛ හිත ඊතර කියන එක තමයි සුඛිත තර උනේ. සුඛ හිතෙන් ඊතර කළා. ලෝකේ යම් කියක් සුවයි කියලා ගත්තා. සාන්තයි බඳියාගේ ලෝක වශයෙන් ගත්තා. අන්න ඒකේ තියෙන හිත තමයි ධානලාභී කියලා වන්නා වූ ප්‍රීති ධානාංගයේ සුඛ ධානාංගයේ සහිත වන්නා වූ ස්වභාවය. මෙන්න මේ ප්‍රීති සුඛ කියනා වූ ධානාංගයන්ගෙ ඉක්ම ගිය. ඊතර විචයෙන් තමයි සුඛ හිත ඊතර සුඛිතතර. ඒ සුඛිත ඊතර කළා. එතකොට එහාට ගියා. අනිවාර්යයෙන් හම්බුණා. යවතින් දැනගන්න ඕනේ සුඛිතතර සුවේ කියන්නේ වාසුවේ. නිබ්බාන පරම සුඛය කියන වචනේම තම තුනක් තියෙනවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සර වේවා. සියලුම ලෝක සත්‍යයේ එිමහා සුවයක් නෑ කිය දැක්කහම බුදු පියාණන් වහන්සේ පෙන්නනවා තපෝ ගුණය හැර බොජ්ජංග ධර්ම හැර නිවන හැර ලෝක සතුන්ට තවත් සුවයක් මම නොදැකීමි. බුදු දානහාන්සේ දැක්කේ නෑ තව සුවයක්. බුදු දානහාන්සේගේ දරුවෝ කොහොමද දකින්නේ වෙන එකක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දැක්ක එක තමයි බුදුරජාණන් වහන්සේගේ දරුවෝ දකින්නේ. බුදුරජාණන් වහන්සේ දැක නිවනමයි ශ්‍රාවකයෝ දකින්නේ. ඔයගේ තේරුම් ගන්න ඕනේ. අර්ථය වටහාගෙන ඔය කර්මස්ථානේ කියන කතාව බලන්න. වඩාගෙන යනකොට සමන්ත තේරෙයි ලෝකයේත් එක්ක තිබිච්ච විවිධාකාර සම්බන්ධ මානසික සම්බන්ධය බලා සිටියේදී නිදහස් වෙලා යන හැටි. නොයේ කුජෙන් ඒ ඒ පුද්ගලයෝ නිසා ඒ ඒ පත්වකාලාන්තර නිසා ඒ ඒ ද්‍රව්‍ය වස්තු නිසා තමාට මහා වදයක් වෙලා තිබිච්ච මානසිකත්වය බලා හිතියදී නිදහස් වෙවි නිදහස් වෙවි සාන්තියටපත් වෙන හැටි වෙන්නේ. ඒක එහෙම තේරුම් අරගන්න පුළුවන් සමන්තම අත්දකින්න පුළුවන්. ඔය භාවනාව කරගෙන යනකොට. අත්හැරීගෙන යනකොට සමන් තේරෙයි. මුළු ශරීරයම සැහැඩු වෙලා ගිය හැටි. ආකර්ෂණයෙන් මිදිච්ච හැටි. පොළවට හෝ ලෝකයේ උඩට හෝ යටට හෝ වට කොහේ හරි ඇදීමක් බැඳීමක් තිබුණා සියල්ලෙන් නිදහස් වෙච්ච හැටි. තමන්ගේ ශරීරය කියලා උස්සගෙන ඉන්න ඕනකමක් තිබුණා. දැන් එහෙම ඕනකමකුත් නැති හැටි වෙන්නේ. ඔළුව ගෙලින් තියාගෙන හිටියේ උත්සාහයක් වීර්යයක් දීලා. පද ගෙලින් තියාගෙන හිටියේ උත්සාහයක් වීර්යයක් දීලා. දැන් එහෙම එකක්වත් අවශ්‍ය නැහැ කියලා තමන්ට වැටහෙන්නේ. වැටෙන විදිහට පණ ඇති කරාට වැටෙන්නේ දැන් දරුවා කකුල් දෙකයි අත් දෙකයි ඔක්කොම පණ ඇති කරලා ඉන්නවා වලාගෙන ඉන්නකොට. අම්මහත් දාසහත් දරුවා වලාගෙන ඉන්නා නම් කවුරු හරි දරුවා කකුල් දෙකෙන් වැඩ ගන්නෙත් නැහැ අත් දෙකෙන් වැඩ ගන්නෙත් නැහැ මොකද? දරුවා කෙලින් හිටින උත්සාහ කරන්නේ. හැබැයි දරුවා වැටෙන්නේ. දරුවා උත්සාහ ඉන්නා දෙමාපියෝ ඉන්නේ. කවුරු හරි උත්සාහ ඉන්නේ. මෙන්න මේ වගේ අපිට දෙමාපියෙක් හම්බ වෙයි. හිතන්න බැරි જાතිය කෙනෙක් මෙච්චර කන දැකෙක් අන්නේ සමාධි බලය කියන බලය උසවාගෙන ඉන්නා කිසි ප්‍රශ්නයක් නැහැ සද්ධා බල විරිය බල සති බල සමාධි බල ප්‍රඥා බල බල පහක් නැවිලා අපිට හකින්න දෙයක් නැති අපිට දඟලන්න දෙයක් නැති අපිව වඩාගෙන පෝෂණය කරනවා වගේ අපිට දැනෙන්න පටන් ගන්නවා සත්‍විස් බෝධිපාක්ෂයේ ධර්ම වල තියෙන සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. අපිට හිත හිතා කල්පනා කරලා ආසාවක් ආපුහම පහ කරගන්න හරි අමාරුයි හිත හිතා. අනේ මේක වැඩක් නෑ, මේක වැඩක් නෑ, අනේ මත්තම් මේකට හිත යන්න එපා කියදී ඔහොම කෑගල ළඟ දාලා හිත හිත නියුලන්න දෙයක් නෑ. ප්‍රඥා බලය ලැබුණාම දුෂ්කාරේ පහක් වෙලා ඉවරයි. මනවලන කුරුක කොච්චර වෙනුණා. කිසි ප්‍රඥාවක් වෙන්නේ නෑ. අමුතක් ඇති වෙන්නේ නෑ. ඇලීමක් ගැටීමක් මුලාවක් ඇති වෙන්නේ නෑ. මනවලන සද්ද කොච්චර ඇහුණා. ඇලීමක් ගැටීමක් මුලාවක් අඳු මාත්‍රයක් ඒත් ඉන්නේ නැහැ. ඕකේ සත්‍යය මතුවේ ඉදිරියේ කවදා හරි. ක්‍රමක්‍රමයෙන් අද්දතියි. මනවලන ගන්ධ කොච්චර ආවත් ඇලීමක් ගැටීමක් මුලාවක් ඒ පස්සේ යාමක් අහු වෙන්නේ නැහැ. මනවලන රස කොච්චර දැනුණත් හදපන්නන දගරන් දෙයක් නැහැ. ඇලීමට ගැටීමට මුලාවට මනසපත් කරන්නේ නැති අවස්ථාවක් තමයි දකින්න හම්බ වෙන්නේ. මනවලන පහස කොච්චර කායිද දැනුණත් ඇලීමක් ගැටීමක් මුලාවක් සහිත වන්නා වූ වික්ෂිප්තියක් එතන නැතිවි. ඒ ප්‍රඥාව ඕල නැතිවි. මනවන් රූප බලන්න ඕන කියන මානසිකත්වයක් නැති වෙයි. මනවතන ශබ්ද අහන්න ඕනේ, අලියලි දහන්න ඕනේ කියන මානසිකත්වයේ නැති වෙලා. හිත නැති වෙන්නේ. හිත පාරිශුද්ධිය නිසා හිත විසුද්ධතාවය නැගිනවි. එන්නේ එන්නේ නැගිනා දීප්තිමත් වෙනවා. පෙරදී දැනෙන යන්තරමත්ද දැන් මනස හරි දීක්ෂණයි. මනස විදි අරන්නේ නැහැ, බුදි නැහැ. මනස නිදි ගන්නගෙන ඉවරලා ධ්‍යානෙ නිරෝධය කිය කියන මුට්ටෙයින්ට පොඩ්ඩක් තේරුම් ගන්න එනවා ඕක දැනගත්ත සංසලේ තේරෙනවා අනිවාර්ය කරපු මුට්ට වැඩ. නිරෝධය කිය කිය මනස නිදි ගන්නගෙන හිටියන්නේ. නිදි ගන්නව මනස කොහොමද ඇත්ත දකින්නේ? මනෝ නිවාරණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනස සියල්ලෙන් බුදුන් යන්න එපා. යමක් යමක් නිසා ලෝභයේ දේසේ මෝහය හට ගන්නවාද? ඒකෙන් එකෙන් බුදුවන්නේ. ලෝභක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ වගේ නිවනට යොමු කරනවාද යමකින්? ඒකත් හරියට එපා. ඒක බලන්න. ඒක නිවනට බාධක නෑ කියලා දෙනවා. දෙවියන් කහව කන්නේකට බුදුරණාහසේ වුණා පිළිතුරක් මනස හැදගස ගන්නෑ. ඉතින් ඒක බුදුරණාහසේ දේශනා කරන ධර්මයේ බෞද්ධ දරුවෝ යනවා මිස වෙන කෙනෙක් යන්න බෑ. එක එකනාගේ මතපසේ ගිහිලා එන අතරවන් වෙනවා මිස නිවන් දකින්න බෑ. ඉතින් බුදුරණාහසේ දේශනා කරන ධර්මයේ විපාක විතරවම තියෙනවා. එයා ඒ තුලින් ගිහිල්ලා නිවන් දකින්න ඕනේ. ඉතින් ওই කර්මස්ථානේ වන්නකොට ධාන අමුතුවෙන් කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ධාන පළමුව ලැබෙයි. ප්‍රත්‍යවේක්ෂා ඥානවලදී මේ ප්‍රථම ධානයයි මේ දෙතිය ධානයයි කියලා කියන්නේ වෙන් වෙලා ගතේ. ආදී අවබෝධයෙන් ගන්න දෙයක්වත් නැහැ. මේ තෘතිය ධානයයි මේ චතුර්ථ ධානයයි මේ මේ බඳ පළහිදායි මේ තියෙන්නේ කියලා කාටවත් කියන්නේ උද්දාම වෙන්න එකක් එහෙම නෙමෙයි උද්දාම වෙනවා නම් ඒක නෑ. උද්දාමයේ අදහසක් ඇවිල්ලා මම මෙතන ඉන්නේ කියලා මම උද්දාමයක් ආවොත් එහෙම ලැබිලා තියන්නේ ඒක නෙවෙයි වෙන එකක්. අර පොඩි වුණා ජාංගේ කොටයක් කවුම් කොටයක් හම්බුණා කවුරු හරි නෑදෑය පාපම යාළුවෙක් ආපම විදහාරලා අරලා අල්ලන්න උත්සාහ නැති මේ කියලා පේනවා. පොඩි එකයි පොඩි කම හැම වෙනම කරන්නේ. ලොකු ආශිර්වාදයක් තියෙනවා පොඩි එවුනා. ඔය පුතෙක් එහෙම ගෙනත් දුන්නොත් දුවෙක් එහෙම ගෙනත් දුන්නොත් මොකක් හරි අඳුලක් එහෙම ඕක හංගාවේ හඳින්න නැතුව ඉඳලා මේ දුව ගෙනත් දුන්නේ අවුරුද්දට. මේ වාගේ. හරි හොඳයි නේ. ওই જાතිය හොන්න ඇන්න පොඩි එවුන් ගතිය දෙන ආශිර්වාදයක් තියෙනවා. අනිවාර්ය මේ වාගේ මම දෝවා. මම සම්පූර්ණ ගන්න. පෙන්නන්න යන බෞද්ධත්වයේ කියලා ඉන්න ආශිර්වාදයක් තියෙනවා. ඔයා ඒ නිසා දැන් ඉන්න ඕනේ. ඒ පැත්තෙම ගන්න යන්න එපා. වැටුණ දාර වෙන්නේ අනේ ලෝකයට කොහොම කිව්වර තේරුම් ගන්නද? මාර්ගයේ ගියා දෙනා මිස ඵලයේ හැටි කොහොම ගියා දෙන්නේ? කියා දෙනා ලෝකයට මට මෙහෙම කියනවා කියලා කියලා ලෝකයා පිළිගන්නේ තේරුම් ගන්නේ. හැබැයි ධර්මයේ තුලින් පෙන්වන්න බුණා මෙන්න මාර්ගයේ මෙන්න ඵලයේ මෙන්න මාර්ගයේ ස්වභාවය මෙන්න ඵලයේ ස්වභාවය ඔබත් අධ්‍යයනලා ඉන්න කවදාවත් මේක අදත් ලබා ගන්න. එතකොට තේරෙයි කවදා හරි. මේ මඟ අනුගමනය කරන මට මේ தත්ත්වය ආවා. අධ්‍යයනය නැත්නම් කොහොමද අනික් කෙනා කියන්නේ? මට කිව්ව කෙනා අත්දැකලා නැහැ කොහොමද කියන්නේ. ඒකාන්තයෙන් බුදුන් සත්‍යයි, ධම්ම සත්‍යයි, සංඝ සත්‍යයි කියලා ඊළඟ දකින්න. නිසාත් ඒ ටිකෙන් දැනගන්නවා මිසක් පද වශයෙන් අහලා ඒ සාමාන්‍ය පංචේන්ද්‍රිය කොට මානසික ඒවා තීරණය කරන්න බැරි නිසා ඔබ කොහොමද ඔබ කොතනද ඉන්නේ කියලා ඔබ අහන්න යන්න එපා. ඒවා වැරද්දක් බෑ තමන් ධර්මයේ පිළිවෙල හරියට ලබා ගන්න. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ආනාපාන සති භාවනාව විදර්ශනාවේදී පටිච්ච සමුප්පාදේ වඩන ආකාරය කුසල මූල පටිච්ච සමුප්පාදේ වඩන ආකාරය පහදලා දෙන්නේ. දැන් ඉතින් මෙතෙන්දී අපි දකින ආනාපාන සති භාවනාව කියවම ක්‍රම දෙකක් තියෙනවා. පහ කරන්නේ මොකද්ද අදිරු කරන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ආනාපාන. අරකට යුත්තේ මොකද්ද පහ කළ යුත්තේ මොකද්ද? අරගන්නේ හුලඟ නෙමෙයි පහ කරන්නේ හුලඟ නෙමෙයි හුලඟ ආගෙන පහ කරලා නිවන් දකින්න බෑ. අරගන්නේ මොනවද? ලෝභක්ෂේත, දේසක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන යම් දහමක් ඇද්ද? ඒක ආසාස කළ යුතුයි, අරගත යුතුයි, ආන කළ යුතුයි. පස්සාස කරන්නේ පහ කරන්නේ මොනවද? පාන කරන්නේ මොනවද? ලෝභයේ හේතු වෙන, ද්වේෂයේ හේතු වෙන, මෝහයේ හේතු වෙන යම් හිතවිල්ල ක්‍රියාවක් පදනක් ඇද්ද? අන්නේ හිතවිලි ක්‍රියාවලන් පස්සාස කළ යුතුයි, පහ කළ යුතුයි, පාන කළ යුතුයි. ඔන්න ඔය දෙකේ ආසාන පස්සාතිය කරගෙන ගිය කෙනා නිවන් දකින්න. ඒක නිවන් මාර්ගය. උලක අරගන්නා උලක පහ කරනවා කියන එක නම් ලෝකේ මාර්ගය. එහෙම මාර්ගුත් තියන නැති නේ. එහෙම ලබන ධානියකුත් තියන නැති නේ ලෞකිකයි. ඒක නතුව නෙමෙයි. ලෞකික වශයෙන් එහෙම එකක් තියෙන නිසාමයි ලෝකෝත්තර ධර්ම හොයන්න බැරුව මුලා වෙන්නේ. මාර්ග පාක්ෂිකින් මාර්ග අතර මුලා වෙන්නේ ලෞකික අතර මුලා වෙන්නේ ඒ වගේම පේන ධර්මයක් පේන දින ලෞකිකත්වය. ඒ වගේම නිදහස් වෙලා පහ වෙලා හිටියා වගේ ස්වභාවයක්, සෑහෙන ස්වභාවයක්. ඔය හුලං අරගන්නකොට පහ වෙනකොට නාහින් ඕකේ ලැබෙනවා. ඒක ලෞකික ධ්‍යාන. එහෙම නැත්තේ නෑ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ මේකට වටවා ගත ගමන් නිවන් දකින්න බෑ. ලෞකිකත්වයේ දොළ කියන නිවන් දැක්කා කියලා හිතා ඉන්න. මට මෙහෙම සුවයක් දැනෙනවා, මාත් මෙහෙම නිදහස් වුණා. මමත් දැන් නිවන් දැකලා බලහින්න කියලා. එහෙම මුලාවකට හැරෙනවා ලෞකික ධ්‍යාන වලට. ඒකයි කියන්නේ හරි අමාරු වෙලක්. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධ්‍යාන ලබන්න නම් ලෝකෝත්තර මාර්ගය වඩන්න ඕනේ. ලෝකෝත්තර මාර්ගය වඩනවා නම් පහකල විද්ද පාපේ බව තෝරා ගන්න ඕනේ. අසුර කල විද්ද කුසලේ බව තේරුම් ගන්න. කුසල දෙයාකාර බව තේරුම් ගන්න ඕනේ. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමන හේතින අන්න ඒක තමයි අර කුලක අරගෙන පහ කරගෙන ඒකට හිත දිහාට වහම ලැබෙන්නේ. එකක් ලෝකෝත්තරයි නිවත හේතින. ඒක තමයි පාපේ බසාර කරගෙන ඒ වගේම ලෝභක්, ඡේද, ද්වේෂක්, ඡේද, මෝහක් ඡේද කියන යම් දහමක් ඇද්ද? ඒ අසුරු කරගෙන ඉන්නකොට ලැබෙන්නේ. ඒ ලැබෙන ධානය සුද්ධ ධානයක්. ඒක අර ධානයට සම කරන්න බෑ. ඒක අත්හැරීමෙන් නොවැළමෙන් විදීමෙන් ලැබෙන සුභිත වරගුණය කරගෙන යන ධානය. අත්දකින්න ඕනම වෙනස හොයා ගන්නවා මිසක් නැතුව වෙනස හොයන්න බෑ. මොකද අනන්ත සංසාරේ ලෝකෝත්තර අධ්‍යක්ීම් නැති නිසා. ලෞකික අධ්‍යක්ීම් තියෙන නිසා. ලෝකෝත්තර ධර්මය අහලා කල්යාණ මිත්‍ර සම්පත්තිය පරතෝ ගෝචර ප්‍රත්‍යේ යෝනිසෝ මනසිකාගේ ධම්මාංගම් ප්‍රතිපත්තිය කියන මේ හතරෙන් සෝවාන් ඵලයටපත් වෙනා නිසා වෙන ක්‍රමයකින් ලබන්න බෑ. කල්යාණ මිත්‍ර සම්පත්තියයි සද්ධර්ම ශ්‍රවණය ලබන්නේ නැතුව. නිවන් මාර්ග හොයාගන්න කවදාවත් පුළුවන්කම නැහැ මේ ලෞකික මාර්ගයන් සංසාරේ ආපු අය. නැහ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධතාවයේ අත්‍යවශ්‍ය ශ්‍රාවකේ නිවන් දැක කිව්වොත් මේක වෙන්නේ නැහැ. බුදු බණ වාගේ වෙන බණක් අහලා නිවන් දැක කිව්වොත් ඒක වෙන්නේ නැහැ. සතරන් ගියම හතරන් එන තාක්කල් කිරි බලුදක් නැහැ. අහකට ගාම නිවන් ඵලෙ ලැබෙනවා. සතරන් වැඩි ප්‍රයෝගකාරී දේවල් මතුනාට පස්සේ හතරන් හොයාගන්න එක අමාරු විවාදයි. නිවන් මාර්ග කියලා පෙන්නන විවිධාකාර මාර්ගයන් මතලාරින් මේ බුදුබාග මේ බුදුබාග කියලා පෙන්නන්න පටන් ගන්න දැන් පටන් හතරන් වාගේම මිශ්‍ර වුණා. එදාන නියම හතරන් හොයාගන්න අමාරුයි. අද වෙනකොට එයා තින්නේ ප්‍රතිරූපකේ උඩ නැගිලා. ප්‍රතිරූප දිහා කියන්නේ ඒ මාර්ගයේ වාගේ වෙන වෙනස් මාර්ගය. නිවන් මාර්ග වාගේ වෙන වෙනස් මාර්ගය වල නැගුණාම නිවන් මාර්ග හොයාගන්න බැරුව යනවා. ඊට පස්සේ විවිධාකාර සුද්ධිලිය විස්ථාංගතියටපත් වෙලා ව්‍යාප්ත කරලා යනවා ප්‍රතිරූප. ඒතකොට නිවන් දකින්න මාර්ගය හොයාගන්නකොට විශාල අවුලක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා හොඳට පරිස්සම් වෙන්න ඕනේ. මේ විදර්ශනා ආයුධය අපි දකින්න හැටි බලන්න ඕනේ. පටිච්චසමුපාදයට අනුකූලව දකින්නත් ඕනේ. පටිච්චසමුපාදේ විරෝධයට අනුව දකින්නත් ඕනේ. කොහොමද බලන්නේ? අපි හොඳවා කියලා මොනවා හරි කමන්නේ හොඳ ඒවා දැන් කුසල කියලා මේ ලෝකේ ලෞකික කුසල දිනවා. දානයක් දෙනවා. ලෞකික කුසලයක්. අනේ මං දුන්න ලොකු දානයක් යන්තම් ඇති දී ගත්ත ලොකු හාමුදුරන්ට පූජා කරගන්න කොහොම හරි ළඟ ළඟ ඉතින් බුදුපසේ බුදු මහරහත් ආදී උත්තරයන් නිසා නැන්න යම් කිසි ආර්ය උත්තරයන් නිසා පූජා කරන්න කියන්නේ නෑ නෑ මට එහෙම නේ මට ලොකුට හිදී තිබෙන ලොකු හාමුදුරන්ට ඕනේ කියලා. ඔක්කොම ගැජේ හොරේම ගියා කොහොම හරි වන්නේ අර අහස් දාස කරලා ලොකු හාමුදුරන්ට පූජා කරගන්න. උඹලා ලොකුලා මොනාද? මම කරගන්න. දැන් මොකද මෙතන වෙන්නේ? මේ ලෞකිකත්වය තුල තියෙන ආස්වාදයකට වැඳිලා යථාර්ථයෙන් ඈතට ගිහිල්ලා සුපරිපන්නතාදී ගුණ සීකර සංගලප්පේ උසහා පූජා කරනවා කියන යථාර්ථය අත්හැරලා දානවා. කොහොම හරි අර බාල්ගේ පේන දෙවිය ලොකුකම දැකලා ලොකුකමට ගිහින් පූජා කරගෙන යන්දා පූජා කරගත්තා කියලා මට ලොකු එකක් හම්බුණා කියලා උද්දාන හැබැයි හොඳ එකක් කරලා වෙන උද්දානේ නිවනටයි වාදක ඒ පැත්තනක වාදකයක් තියෙනවා බැරිලා දැන් බලන්න ඕනේ ඕක අපි කුසල මූලී නිවන් දකින්න කුසල මූලියක්ද නැද්ද කියලා බලාගන්නේ කොහොමද දුන්නාට වාසිය මොකද කරන්නේ ඔබට බැරි වුණානේ මම කොහොම හරි කරලා දී ගන්න මට පළවෙනි තැන. උඹට දෙවෙනි තැන. හිතට එන්නේ නැහැ. මාන්නේ නේද යා? මාන්නේ නිවලට මාර්ගය. මාන්නේ නිවලට මාර්ගයක් නෙමෙයි. ඒක රෝගීට මාර්ගය. යම් තැනක මානිය ගොඩ නැගෙන්න ආව පූජාවක් කෙරුවා නම් ඒක මානිය ගොඩ නැගෙනා මිසක් නිවන ගොඩ නැගින් නිවන ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිවනට හේතු වෙන එකක් නෙමෙයි. එයාගේ මානිය අත්හැරලා දෙන්නේ කොහොමද? සුපටිපන්නස ආදී ගුණදීකර සංඝරත්නය උදා පූජා කරනවා. සාරිකයට ඕසරයිද තියෙන්නේ. ඒක පොරකන්න ඕනේ. ලොකු හාමුදුරන්ට දෙන පොරකන්න ඕනේ වුණාට සුපටිපන්නස ආදී ගුණදීකර සංඝරත්නය ඕසරයිද තියෙන්නේ. ගෙදරින් දෙන්න පුළුවන්. වෙන් කරනකොට වෙන් කරන සුපටිපන්නස ආදී ගුණ ඇති සංඝරත්නය උදා ගුණ පූජා කරලා වෙන් කළා. එතන වෙන්. පොරකන්න එකක්වත් ඕනේ. ඊට පස්සේ මාන්නය කරන්න එකක් තියෙනවා. මට හුස්ම ගන්න හොල වෙදී නම් උඹල තියෙන්නේ ආනත් එකක් තියෙනවා. එහෙම එකක් නෑ මොකද? අනිත් කෙනාට ඒ වගේ විදිහ තියෙන ඉන්නේ. මට ලොකු එකක් හම්බුනා කියලා උද්දාමෙන් ටිකක් හිතන්නේ නෑ. මම හුඟක් හුස්ම ගත්තා පස්සේ ටිකයි හුස්ම ගන්න පුළුවන්. එහෙම උද්දාමෙන් දෙකක් නෑ. වාතය ඕන තරම් තියෙනවා ඔක්කොම හුස්ම ගත්තා. ඒ සුපටිපන්නසාදී ගුණ ඇති සංගරත්නේ අප්‍රමාණ. ඉඳ දිනා ඕනතරම්. ආ ඔබලා ඉතින් මාන වාන් ඉතන ප්‍රතිවංශාදී විදිහට තියෙන හාගරත් මම පූජා කරගත්තා කියක් දෙයක් නැහැ. උඹට නම් උඹලා තිර දිනා මට නම් මට තිර දිනා වාසය කරා. ලෝක වාදයේ සමගන්න බනාලි. නමුත් පොඩි උපමාවක් පහේ ලෞකික උපමාවක් කියනවා. වාදයේ කාට පහදින ඕනනම් ගන්න පුළුවන් වාගේ. නිදහස තියනවා කාර්යවල බාධකයක් නැතුව වාගේ. සුපටිපන්නතාදී ගුණයි සංගරත්නයේ කියලා පූජා කරන්න ඕව තමයි වෙලා තියෙන්නේ. ඒකට පොරකණ්ඩ ඕනේ. පුද්ගලයාට පූජා කරන්න ගියොත් පොරකණ්ඩ ඕනේ හරන් කරන්න ඕනේ. තරගයක් පොරයක් යන්තයක් ඉන්නවා නම් දූෂිතාවයක් හිතෙන් නැගෙනවා අර පොඩි එකේ මැද්දේ. ඕක නිකන් කල්ල සුඛ කල්ල සුඛ විපාක. සුදු විපාකේ නෙවෙයි කළු විපාකේ උඩින් කරා. ඔය අස්සේ. මාන්නේ කළු. ඊට පස්සේ ගත්තා මන්නා ලෝකෙට දීගත්තා. ලෝකෙට දීගත් එකේ පින සුදුයි. මම ලෝකෙට දීගත්තා කියන එක කළු. කළු සුදු විතර විපාකයක් ආවා. ඒක නිවන් මාගේ නෙමෙයි. මේක ලෝකමාර්ගය. නිසා අපි හැමදේම දැනගන්නවා ඒකයි කියන්නේ මේ බුද්ධික පූජා කියන්නේ ඕනේ නැහැ. අප්‍රමාණ ගුණ ඇති රංගරත්නයට කියලා පූජා කරගන්න. පුද්ගලික පූජා ගන්න කියලා මට එකක්වත් ගන්න එකක් නෑ. පුද්ගලික පූජාවක් කෙනෙක් ගන්නවා නම් මොනවද ගන්න තියෙන්නේ? ඔහුට අවශ්‍ය දෙයක්. සිවුරක් තියෙනවා නම් මට සිවුර පූජායි පූජා මොකද පුද්ගලික පූජාවක් මට තියෙනවා නේද? සමන් කැලලා තියෙනවා තව සමන් කැලලා පූජා කරන්න බෑ මට එකක් තියෙනවා. ඛණ්ඩ ආහාර ටික පූජා කරලා තමයි ඒකත් තමයි තව එකක් පූජා කරන්න බෑ පුද්ගලික. ඒක තියෙනවා නේ ගන්න ගත්ත එක. හැබැයි සොබ්බට පන්නවාදී සංගරත්නේ නිසා ඕතරම් පූජා කරලා තිබ්බේ. ඕතරම් පිළිකර පූජා කරලා. හැබැයි ගත්ත කෙනා කරනවා මේ මට දුන්නේ නෙමෙයි සුපරිපන්න සාදී සංගරත්නේ දුන්නේ. මේව ඉදහස් කරලා තියෙනවා කියන්නේ. සංගරත්නේ ආවම ඕක තියෙනවා අයයන්ට කොන්න. විවරන්නේ නෙමෙයි. තමාගේ පරිහරණ දරුවා තියෙනවා ඕක තියෙනවා. එහෙම මේ කරන්න පුළුවන් උන්වහන්සේලා ඒක කරන්නේ. ඒක උන්වහන්සේලා ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ අප්‍රමාණ පිනක් ලැබෙන නිවන් හේතුකාරක වන්නා කුසලයක් වෙන එක තමයි අන්නේ වගේ සුපටිපන්තාදී ගුණ දීක සංගරත් නිසා පූජා කරනවා. කිසිම මානාකාරකම කටවල් ටිකක් ඒකේ නැහැ. ඕන කෙනෙකුට පූජා කරන්න ඉඩ තියෙනවා. ඕන කෙනෙක් අත ගහ ගන්න. ඔයගොල්ලෝත් මේක අත ගහලා පූජා කරගන්න. සුපටිපන්තාදී ගුණ සංගරත්. මගේ එහෙම අඩු වෙන්නේ. තමයි කඩු වෙන්නේ. අප්‍රමාණ ලෝක සතිය අත ගහන්න. අප්‍රමාණ ලෝක සතිය අත ගහුවත් තමන්ගේකින් තමන් කඩු වෙන්නේ. පහනෙන් තව පහනක් පත්තු පිළිවෙල පහනේ දැල් අඩු වෙන්නේ නැතුව වාගේ. තව පහනක් දැල් වෙනවා වාගේ. අප්‍රමාණ රෝග සත්‍යෝ නැන පහන් දැල්වා ගනි. ප්‍රඥා පහන් දැල්වා ගනි. තමගේ පහනේ. තමන්න පාඩුවක් නැහැ. අමුතුලක් එන්නේ දෙයක්වත් නැහැ. තමන් ලෝකෙට ක්‍රමානුකූල යථාර්ථවත් යහපතක් කළා. ආර්ය මාර්ගයේ උත්තරුව වෙනවා. ඉතින් අප දකින්න ඕනේ. ඉතින් ආනාපාන හති භාවනාවේ තෝරාගන්නේ ඔන්න කොහමද? දානං දත්වා සීලං සමාධිත්වා තං ගරුංකත්වා රාගං උප්පජ්ජති මානං උප්පජ්ජති දිට්ඨිං උප්පජ්ජති මෙන්න පාපකටට යන්නේ දානයක් දීලා සීලය සමාදන් වෙලා ඒ ගරු කරගෙන මානෙ උපදෝනවා දෘෂ්ටි උපදෝනවා ආකාරකම් උපදෝනවා බල කවුද මම මෙච්චර සීල් ගන්න තියෙනවා මානෙ උපදේවා දෘෂ්ටි උපදේවා මෙන්න මේ පාපකටට යන පැත්ත දකින්න ඕනේ විනාශ කරලා පව කරගන්න හැටි පිනගිනුත් පෞ සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා කියලා පෙනවා. උපනිශ්‍රේ පදේදී යෝග විග්‍රහ කරනවා හොඳ ලස්සන. දන් දීලා, පින් කරලා, සිල් සමාදන් වෙලා ඒකෙන් දෘෂ්ටියටපත් වෙනවා මානෙටපත් වෙනවා. මම මෙහෙම කෙනෙක්. උඹ කවුද? මම නම් බය නැහැ කරන්නේ. මම මෙච්චර කරන්නේ තියෙන්නේ. උඹලට තමයි බය වෙන්න ඕනේ. ඔන්න යටි මානකාරක නටන මම මෙච්චර ගිහිලා දබලි. උඹලා කවුද? උඹලා දෙවිතර වාසනාවක්. සංගරුම් කත්වා මානං උපජේ දිටි උපජේ. මානෙ උපදවන දෘෂ්ටිය උපදවන. ඒක පව්. ඉතින් මේ නිසා අපි දකින්න ඕනේ මේ විදිහට ධර්මයේ තුලින් තේරුම් ගන්න ඕනේ. ඒවා නිවන්ට හේතු වෙන යහම නෙමෙයි. ඒ කියන්නේ යන්න එපා කිව්වම නෙමෙයි. වදින උදන් එපා කිව්වා නෙමෙයි. ඒක මුල් කරගෙන ওই මානෙ දෘෂ්ටියටපත් වෙන්න එපා. ඒකයි වෙන්න. ඉතින් යමක් ඒක ඇසුරු කරනකොට ඒ පින්හිද ඇසුරු කරනකොට යම් කිසි ඔයගේ කාම රාගයක්, රූප රාගයක්, අරූප රාගයක් අල්ලගෙන ඇලීමක් එන්නේ නැත්නම් බැඳීමක් එන්නේ නැත්නම් දෘෂ්ටියක් නැගෙන්නේ නැත්නම් උද්දාමයක් නැගෙන්නේ නැත්නම් මෙන්න මේ හේතුවෙන් මේ ඵලය ලැබෙනවා. මේ ඵලය මෙහි නිවන හේතු වෙනවා. ඔන්නෝක දකින්න පටන් ගත්තාම නිවන හේතු වෙන හැටි දකින්න පුළුවන් ඥානය වෙනාට පස්සේ අපිට මග්ගාමාර්ග ඥාන දර්ශන විසුද්ධියත් ලැබිලා ඥාන දර්ශන විසුද්ධියත් පහළ වෙනවා. සත්‍ය විසුද්ධියම වැඩෙනවා. ඔය ක්‍රමය. මේ ඔකින් දකින්න ඕනේ. එහෙනම් අපි කරන්න කියන හිතන හැම එකක්ම නිවනට හේතු වෙන හැටි අපි දකින්න ඕනේ. කොහොමද මේක නිවනට හේතු වෙන්නේ? මට පුළුවන් කෙරුට අනේ නිවන් දෙහි වෙන එක දකින්න පුළුවන් වුණාම ඒක තේරුම් ගන්න කරන පින තියනවා නම් මෙන්න මේක පරිත්‍යාග උපාදයෙන් දැනගන්නවා මෙන්න නිවන් මාර්ගය මෙන්න ලෝක මාර්ගය ලෝක මාර්ග නිරෝධ කළොත් නිවන් මාර්ගය ඉදිරි ඒ මාර්ගය සතර පැවැත්මක් නෙවෙයි නිවනට හේතු වෙනවා මෙන්න මේ දානි දුන්නාම ලැබෙන ආවද මොකටද මට ආවේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්න ආවිස ඕනේ වෙන සතර පැවැත්මේ ආව ලගන්න ඇතුළට ගන්න ආවිසක් මට ඕනේ නැහැ මරින්ම බලාපොරොත්තුවක් නෑ. මෙන්න මේ දාන දුන්නාම මෙන්න මේ විදියට දුන්නාම මේකට මට මේ පිණින් මේ ප්‍රබෝධය ලැබෙනවා. මට මේ සතර ගාමේ ප්‍රබෝධ වෙන්නේ නෙමෙයි මේ හොයන්නේ. දෙවියෙක් කියලා ප්‍රබෝධයලා ඉන්න, මිනිසෙක් කියලා ප්‍රබෝධයලා ඉන්න නෙමෙයි. මේ ප්‍රබෝධයේ වටිනාකමක් තියෙනවා. නින්දියනා නම් මේ භාවනා කරන්න බෑ. ප්‍රබෝධන නින්දියා නෙමෙයි. මනස පහපත් වෙලා තියෙනවා. ප්‍රබෝධයලා තියෙනවා. ප්‍රබෝධ මනස ප්‍රතික්ෂේප කරනවා. අන්නේකම නැවත නිවන් දකින්න මාර්ගය පූර්ණ කරගන්න සී කරන්නේ. ඒ නිසා මට මේක ප්‍රයෝජනයි. මෙන්න වර්ණය ගැන තේරුම් ගන්න හැටි. යම් සැපයක් ලැබෙනකොට ලෝකේ සැප විඳ විඳින කොටසක් ඉන්නවා ඒවා ලැබෙන සම්පත් වල. මම මේ ලබන්නේ මොකද? සිව්පසේ මට විරුපද්දිතව ලැබෙනවා නම් නිදහසේ ආර්ය මාර්ගයේ වළඳ මට මේ සැපේ බොහොම වැදගත්. මම ඒ නිසා මේ සැපේ බලාපොරොත්තු වෙනවා මිසක් ලෝක භුක්තිය සඳහා ආස්වාද භුක්තිය සැප බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම මේ සැප කියලා කියන්නේ. අනේ සැපේ ආර්ය සැපේ. යම් කිසි බලයක් මට ලැබෙනවා නම් ඒ බලය තුලින් මට පුළුවන් ක්‍රියාත්මක වෙලා නිවන් මාර්ගයට තියෙන බාධා දුරු කරගන්න. ආර්ය මාර්ගයේ විරුද්ධ වන්නා විරුද්ධ පාර්ශවකින් බාධා විදගෙන යන්න පුළුවන්කම තියෙන මේ බලය හරි වැදගත් මට ඒ සඳහා. ඒ වගේ බලය ලැබුණාම ලෝක සත්‍යයට පුළුවන් ජන බලය, කුල බලය, ධන බලය සියල්ල මාගේ ලෝක වැදෙමින්. මම බලය හොයන්නේ ඒක නෙමෙයි. මෙන්න ආර්ය බලය දැනගන්න ඕනේ ඔබ. යම් ප්‍රඥාවක් හේතු කරගෙන නිවන් අවබෝධන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු කාර්ක වෙනවා නම් මට අනේකයි මේ ප්‍රඥාව. සෝකට හදන්නවත්, හඳට යන්නවත්, කොම්පියුටර් වලින් බලවන්නවත් නෙමෙයි. ඒවා ලෝකීය. ඒකත් නෝලකින් කරන්නේ. ලෞකික නෝන. ඔය නෝනින් දෙකේ මොකද හේ? ඕනනම් ඒ පැත්තට හරවගෙන ලෞකික පැත්තට හරවගෙන මේ පැත්තේ ගියේ. ඕනනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන පැත්තට හරවලා නිවන්ට ගියේ. නිවන අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරන ප්‍රඥාවයි මට ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා එහෙමයි මම බලාපොරොත්තු වෙන්නේ කිව්වනම් ඔන්න ආර්යව බලාපොරොත්තු වෙන ආයු වංශය බල ප්‍රඥා. භෝජනම් විකේ වේ දලමාන දායක පටිඝාහකන ආයු පංච දානාලදී හිතා පහත් වෙනවා. ආයුද්දීති වන්නන්දීති සුඛන්දීති බලන්දීති පටිපාණන්දී මොකද මේ පහ ආර්යයන් ආර්ය ධර්මේ පූර්ණේ කරගන්න අත්‍යවශ්‍යයි පසුබල එහෙනම් මනස් පසුබල වෙන්නේ ඕකයි ඒකයි මමත් බලාපොරොත්තු වෙන්නේ ඔයින් හා ලෝකෙ නෙමෙයි ඔන්නේ බලාපොරොත්තු වෙන ලෝකෙ බලාපොරොත්තු අත්‍යවලා නිවන්ට පිහිටව විනාක් වෙනවා මෙන්න නිවන්ට පිහිටන කුසලයේ මෙන්න මේක දැනගත්තාම කුසල මූලයේ මොකද්ද අලෝභය අදීසය අමෝහය කියන ඕක තේරුම් ගන්න ඕනේ අලෝභ දෙයාකාරයි එකක් තමයි මම ලෝභ නැතුව දන් දුන්නා. ඒක අලෝභය. මට ලෝකෙහි එල්බ ගන්නා වූ මුලා මානසිකත්වය දුරු කර ගැනීමට හේතුකාරක නිසා දන් දුන්නා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට ලෝකයේ පිළිබඳ තියෙන අවිද්‍යාව තෘෂ්ණා දුරු වීමෙන් අලෝභී වෙනවා. මෙන්න මේ අලෝභය ආර්ය අලෝභය. ලෝකයා ගැටෙන්නේ නැතුව සමගිය සමාදානයේ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒක ලෝකයාගේ ආදීනව. මම කෙලෙස් වල ගැටෙන්නේ නැතිලා ඉන්න පුළුවන් විදිහේ එකක් හොයාගන්න. යථා ධර්මය අවබෝධ කරගන්න කෙලෙස් කියන ඒවා අසාරයි. දුක් සහිතයි. නීචයි, තුච්චයි, නිඳිතයි. අන්නේව වටහාගෙන ආගෙන යම්කිසි ආදේශයක් තිබුණා දෙවෙනිගේ සම්බන්ධයක් නොතිබුණා නම් මෙන්න මේ ආදේශය ආරය ආදේශය. අන්න කුසල මූලයක් ඒකට හේතු වෙන මාගේ තෝරන්න වැඩ කරන්න ඕනේ. ලෝකයා අමෝහයෙන් යුත් වෙලා හිටන් මේ ලෝකේ ඇත්ත නැත්ත හොඳ නරක යුක්ති අයුක්ති ඔක්කොම දැනගන්න පුළුවන් නුවණක් ලබනවා. ඒ අමෝහේ ලෞකික අමෝහේ. ලෝකයේ පිළිබඳ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් වැළඳ ගන්නා වූ මෝහයක් තියෙනවා නම් එන්නේ මෝහය දුරු කරන එක ආර්ය අමෝහය. අන්න ආර්ය අමෝහයයි ආර්ය අධිවිසයයි ආර්ය අලෝභයයි තේරුම් අරගත්තා. නිවන් දකින්න පරිත්‍යාගෝපාදී දැන් හොයාගත්තේ. අලෝභත්වයේ ආර්ය වූ අලෝභත්වයේ ආදේශත්වයේ අමෝහත්වයේ පත් කරන යම් මාර්ගයක් ඇද්ද? අන්නේ මගේ තේරුම් කරා වරනකොට මෙන්න මේ මග වරනකොට මේකෙන් වෙන්නේ කුසල මූලිය ආර්ය කුසල මූලිය. මේ මග යනකොට ආර්ය අලෝභය ලැබෙනවා. එනනම් ඒක වෙනවා. ඒකට මාර්ගය වෙන්නේ. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියදී ඔබ තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිපදාවට යන්න පුළුවන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය තමයි හොයාගන්න මාර්ගය කාගෙන්වත් අහගත් එකක් නෙවෙයි. සමාගයේම නුවන්ට ගෝචර වෙච්ච පොතපතට සීමා වෙච්ච නැති, පරම්පරාවට සීමා වෙච්ච නැති මේ යටි සමාගයේ නුවන්ට ගෝචර වෙන මාර්ගයක් හොයාගත්තාම අන්න පාඩ. අන්න ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ලැබෙනවා. ඒ ප්‍රතිපදාව ධෛර්යය සමානුගමනය කරනකොට අලෝභයටපත් වෙනවා, අද්වේෂයටපත් වෙනවා, අමෝහයටපත් වෙනවා, ආර්ය අධේශී ආර්ය අලෝභය අධිෂ්ඨය අනුලේ ලැබිලා නිවන් ඵලය අවබෝධ කරනවා. තමන්ටම අත්දැකීම ලැබෙනවා. මේ ඕටි තේරුම් ගත්තාම පටිච්චසමුප්පාදයේ සංකූල කුසල මුලිය හොයාගන්නේ විදර්ශනා විදිය උමයි. ඕක බලන්නේ නැතුව ක්ෂණ බංගු රටේ බලන්න ගියොත් එහෙම සාරාජ්‍ය සත්‍යයේ පත් වෙන වෙලාවට ක්ෂණ බංගු රටේ බලන්න. මේව ඇති ඒවා ඇති කරලා අපි පෙන්නලා ඔයගේ දේවල් පෙන්නනවා. ඇයිගේ ගහන මොකටත් වෙනේට බෙදලා බලහන්. ඔය ආදි වශයෙන් කියනවා. ඉතින් ඒ වගේ ලෝකයා බුදුන් වහන්සේ කරපුවා පෙර උත්ක්‍රමයක් මේ මහා අනාවරණ ඥානීය කෝචර වෙච්ච මේ සාමාන්‍ය ශ්‍රාවකේ කරන්න කියලා දැන් අමාරු වැඩේ. අතිදාවනේ කියලා. ඉතින් ඒක වෙන්නේ මොකක්ද අන්තිමට? උම්මාදයටපත් වෙනවා. කොල්මන් ගිලා යනවා. එච්චරයි. අපේ අපේ අතන කියන. මනස කොල්මන් වෙනවා. ඊට පස්සේ මනස කොල්මන් කරනවා. කොල්මන් වලට වහල් වෙලා හිටන් ඊට පස්සේ පීඩිත වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විකෘති කියලා වරක් නැතුලින් අර ආවා මෙයා ආවා අර රූපේ වුණා මේ රූපේ නා උසගෙන ගියා ඇදලා දැම්ම කැට දැම්ම එක එක ගාවන මොකද මේ කී කී කෑ ගන්න පටන් ගත්තා මානව හොල්මන් කරගෙන ඉතින් ඔය දකින්න ඕනේ නිසා ධර්මයට